වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ කීප වතාවක් මම අර කලින් මතක් කරා වගේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමකට හෝ වේවා බණ භාවනා කරන කෙනෙකුට හෝ වේවා සර්වචනාංශික ඉදිරිපත් කරන විලාසෙ හරීම වැදගත්. වැදගත් කියලා කියන්නේ ඒකෙන් කතා කරන්න හදාන්නේ බොහෝමත්ම ගැඹුරක්. ඒ ගැඹුරක් කතා කරාට ඒ ගැඹුර සම්බන්ධයෙන් මොනවත්ක්ත්ම දන්නේ නැති සාමාන්‍ය කාම ලෝකයේ ගත කරන ඇත්තන්ගේ විස්තරයෙන් තමයි පටන් අරගන්නේ. ඒ නිසා ඒක කාටත් තේරෙන ඒ සංසාරගත සත්වයාගේ ස්වරූපේ විස්තර කරනවා. ඒක හරියට චෛත්‍යයක මේ ගර්භේ වාගේ විශාල විස්තරයක් තියෙනවා. ඒක කියනකොට ලෝකයේ පිළිබඳ විස්තරයක් හම්බ වෙනවා. ඉතින් බලනකොට පේන්නේ ඒ වගේ විස්තර මේ වගේ ගැඹුරකට අවශ්‍ය නෑ වාගේ. නමුත් බලනකොට සෑහෙන දුරට දේශනා මාලාවට හෝ අහන කෙනාට අවශ්‍ය කරන්නා වූ පසුබිම ඒකෙන් සකස් වෙනවා. ඉතින් අපි ඒක ගෙවම් කරලා ඒ පදනමෙන් මෙන්න මේ වගේ කාම ලෝකයේ ගත කරන පිරිසක් කියලා ඉන්නකොට යම් දවසක බණක් අහලා හිත මේ පැත්තට නැමිලා බණ භාවනාවක යෙදෙන්න යෙදිච්ච කෙනෙක් පිළිබඳව අරකට සාපේක්ෂව විස්තර කරනවා. අර මනුස්සයා මෙහෙමයි ඊගාට මෙන්න බණ භාවනා කරන කෙනාගේ වග විභාගය. ඊට පස්සේ එහෙම කරලා භාවනාවේ කියලා පැමිණිච්ච එක ස්වරූපයක පිළිසු විස්තර කරනවා. ඉතින් ඒකකොට සාමාන්‍ය ඉතින් ලෝක ස්වභාවය විස්තර වෙන්න eBay සම්පූර්ණ කාම ලෝකේ ඉන්න එක වාටයක් කතා කරනවා බණ භාවනා තේරුම් අරගෙන කල්යාණ මිත්‍රාශයට වැටලා වැඩ කර නැත්නම් විචාර කතා කරලා ඊට පස්සේ කරලා කෙලවරකට පැමිණිච්ච කෙනාගේ විචාර කතා කරලා අවසාන වශයෙන් ඒ ඇත්තන්ට බණ කියන සරුවචනාංශක විතර විස්තර කරනවා. එතකොට හතර වාටයක් වටයක් වාටියක් එකම කතාව සම්බන්ධ කරනවා. ඒ නිසා ඒ සියලු ධර්මයන්ගේ මූල කාරණාවක් මේ කතා කරන්නේ. මේ කතා කරනකොට සරුවචනාංශයේ මේ ලෝකයේ පිළි අරගත්ත කාරණා 24ක් ඉස්සරහින් තියාගෙන තමයි මේ හතර පිළිවෙලට විස්තර කරන්නේ. ඉතින් අපි මේ පේච දේශන 16 ඉවර වෙනකොට ඒ ලෞකික මේ ලෝකයේ මේ සංසාරගත සත්‍යයේ විස්තර කියලා ඉවර කරා. ඊට පස්සේ බණ භාවනා කරන එක්කනාගේ විශ්වාසත් කියලා ඉවර කරලා තිබුණා. අපි හිතියේ අපි හිතියේ බණ භාවනාවෙන් පස්සේ රහත් වෙච්ච උතුමෙක් ඒ සන්දර්භයන් වලදී ඒ ඒ 24 කාරණාවෙදී වැඩ කරන හැටි තමන්ගේ වැඩ ඉවර කරගත්ත දෙනකේ විස්තරය. ඉතින් අපි ඒකෙත් පාට ව්‍යාපෝතීජෝ වායෝ කියන ඒ කාරණා රූප ධර්ම පිළිබඳව කතා කරා. ඊට පස්සේ චක්කුසෝත ඝාන ජීවා කාය කියන විස්තර කාය රූප ධර්ම ආයතන ගැන කතා කරලා විඥානස්කන්ධය පිළිබඳව තමයි එදා මේ මාසේ 26 වෙනිදා ඇති අන්තිම කතා කරපිලා කතා කරේ. ඉතින් මම අද හිතුවේ ඉතින් චාරිකාවෙන් පස්සේ පටන් ගන්නකොට අද ඒකේ ඉඳලා ඊගාව එක අද 17 වෙනි දේශනාවට යන්න. ඒ නිසායි මම යෝපිසෝබික්ක වේ බික්කු අරහං අරිහත්තු කීනාසෝ උසිතං කතං කරණීය. කීනාසෝ වූ Brahmacharya වැස නිම කරන ලද්දා වූ කරන ලද්ද කරන කලියුත්ත කාරණා කරගත්තා වූ ඔහිත බාරෝ ඔලිය තිබෙ බාර බිම තබුවා වූ අනුපත්ත සදත්තෝ ක්‍රමයෙන් සදත්තේට අර්ථයට ජීවිතාර්ථයට පත් වුණා වූ පරික්ඛින භව සංයෝජන සියලුම භවයේ තිබුණු හැකිලි බන්ධන වලින් වෙන් වුණා වූ සම්මදඤ්ඤා විමුක්තෝ මනාකාරයෙන් විමුක්ත වූ කෙනෙක්ගේ මේ විඥානයේ පිළිබඳව විඥානය කියලා කියන්නේ මිතින් දේවල් වෙන්කොට හඳුනා ගන්නා ස්වභාවය. ඉතින් ඒක ඉතින් ධර්ම කොටස වල අපි හිත කියලා සඳහන් කරනවා, මන කියලා සඳහන් කරනවා, විඥානය කියලා සඳහන් කරලා තියෙනවා. මේවා සමහර වෙලාවට අර්ථ ભેද තියෙනවා. නමුත් සාමාන්‍ය අටුවා වගේ ඒවා සමාන අර්ථ වශයෙන් ගන්න. ඉතින් මේ අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ මේ විඥානය කියලා කියන මේ සියල්ලට මුං වෙන්නා වූ හිත අර කලිමුත් සඳහන් කරුවා වගේ මේ හුඟාක ආධ්‍යාත්මය ජීුණු කරපු ਸਰවචනජ 15 වෙනි ඉස්සල්ලා ඉන්ජාවේ හිට හිටපු හිත දියුණු කරපු ඒ බමුණු මත ඇත්තෝ ඒ වෙනකොටමත් දැනගෙන හිටියා මේකේ ඇතුලේ හරවද්දතියක් තියෙනවා කියලානේ. කියන්නේ ඒගොල්ලෝ ආත්මයක් තියෙනවා කියලා තියෙනවා නම් ඒක රූපේ නෙවෙයි කියලා. බාහිර රූපේ නෙවෙයි ඒක මෙරි මෙරි ඉපදෙනවා බාහිර රූපෙත් නෙවෙයි. ඒ වේදනා සංඥා සංඛාර කියන චෛතසිකත් නෙවෙයි කියන එක වේදනාවන්ගේ ඉහළ පහළ යන ස්වરૂපේ. සැපට දුක මාරු වෙන හැටි, දුකට සැප මාරු වෙන හැටි සංඥාවල් කියන එක මේ එක එකනා එක එක වෙලාවල් හඳුනා ගැනීමට ගන්න දාගන්න මේ සලකුණු ඒවටත් ඉස්සලා විශ්වාස කරා මේ කියන්නේ ඊශ්වරය කියලා කිව්වොත් විෂ්ණුගේ වෙනයි. විෂ්ණු ඊශ්වරයි කිව්ව බ්‍රහ්ම වෙනයි කියලා සංඥාවල අල්ලගෙන බදාගෙන හිටියා. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියා ඒව නිකන් සංඥා කියලා. ඊට පස්සේ සංස්කාර කියලා ඒව එහෙමයි මෙව මෙහෙමයි කියලා අර තමන් ඒව හැඩවැඩ කරන්න හදනවා, විනාශ කරන්න හදනවා, මම මේක දිනු කරන්න ඕනයි කියලා හිතනවා. ඒ වැඩ කටයුතු වලත් ආත්මේ නැහැ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සලා විඥාණය තමයි ආත්මේ තියෙනවා කියලා හිතාගත්තේ. ඒ නිසා ඒක කෝෂ මේ පිටම තියෙන රතුරුණ ගිරියක පොත්ත වගේ රූප ධර්ම කෝෂයක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ඒක ගැලෙවුවට පස්සේ ඇතුලේ නාම ධර්ම වල වේදනා කෝෂයක් තියෙනවා. ඇතුලේ පොත්ත. ඒක ඊළඟට සංඥා කෝෂයක් තියෙනවා. සංඥා කෝෂය කියලා පස්සේ සංස්කාරස් කෝෂය තියෙනවා. සකස් කිරීම වගේක්. ඒ සකස් කිරීම කරනාට පස්සේ ඇතුලේ තමයි ඔන්න අර කරඬුවක තැම්පත් කරලා තියෙන ධාතු වගේ මේ විඥානයක් මේ ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. දන්ත ධාතුන් වහන්සේ කරඬු හතක් මැද තැම්පත් කරලා තියෙනවා කිව්වහම ඉතින් කවුරුත් අර පිට තියෙන කරඬුට බැලුවට විනිවිදයි දකින්නේ. මේ ඇතුලේ තියෙන දන්ත ධාතුව දැක ගන්න අදහසිමුයි පෙරහැර යනකොට වන්දනා කරන්නේ. ඒ වගේ කය තිබුණාට ඇතුලෙන් ඇතුලෙන් ගිල බලනකොට විඥානය තමයි මේකේ හරපද්ධතිය තියෙන්නේ කියලා ඒගොල්ලෝ මේ විඥාණයට බොහොම ඉහළ මට්ටමකින් සැලකුවා. ඒකට ක්‍රිෂ්ණ විඥානය කියලා කිව්වේ. නැත්නම් බ්‍රහ්ම විඥානය කියලා. අපිට තියෙන්නේ අන්නේ ඇතුලේම තියෙන විඥානයත් එක්ක ආද වෙලා බ්‍රහ්මයත් එක්ක ආද වෙලා විමුක්තිය ලබන එකයි විඥානයගේ පැවැත්මක් තියෙනවා කියන. දැන් මේකෙදි සරුවචනාංශේ අර මේ මූල ධර්ම වෙනකෝ රූපේ යම් ආකාරයකට ආත්මේ නැහැ කියලා තමන් වාසේ 15 වෙනි ඉස්සලා ඉන්දියාවේ තිබුණු දර්ශනේ තිබුණා වාගේම වේදනා සංඥා සංකාර කියන චෛතසිකත් වල නැහැ වගේම විඥානෙත් නැහැ කියලා කියනවා. විඥානෙත් තියෙන්නේ රූප වගේම එකිනෙක එකිනෙක හේතු වීමෙන් හේතුඵල වීමෙන් නැත්නම් නිසා හට ගැනීම වෙන දෙයක්. ඒ නිසා විඥානය පිළිබඳවත් විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. අන්නේ විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීමටයි මේ රූප කතා කරලා, අසකන දිවනාශය කතා කරලා, රූප ශබ්ද ගන්ධ රස අරමුණු කතා කරලා විඥාණයට ගෙනලා පෙන්නනවා. විඥානයත් අර වාගේම හේතුඵල ධර්මයන්ගෙන් හටගත්ත දෙයක්. ඒක අරකේ ඇතුලේ තියෙන නিত্য ස්ථිරසාර මේ අරතුවක් පද්ධතියක් නැහැ වෙනස් වෙන සුළු එකක්. අන්න ඒක දැනගත්තොත් හරියට අර උරගයෝ Tamange ආරසාවට හැදෙන හැව වරින් වර අතාරිනවා අතහැරලා අලුත් කරගන්නවා වගේ සාමාන්‍ය සංසාරගත සත්වයා මේ ජීවිතෙන් මැරලා ඊ ජීවිතයට යන්න මේ ශරීරය අතහැරලා වෙන ශරීරයකට යනවා වගේ රූප වල තියෙන පරිණාමයක් අර ඒ ජීවිතේ ඉන්නකන් ඒක අල්ල බදාන හිටියට පස්සේ මොකද ඒක අතහැරියට පස්සේ ඒක දිහා හැරලවත් බලන්නේ මේකට බදා ගන්න. ඒ හැවාරින සතාවත් කවදාකවත් හැවදියා හැරලා බලන්නේ නැහැ කියනවා. ඒක කරදරයක් උට. ඒ වගේම තමයි වේදනත් ඒ වගේ. සංඥාත් ඒ වගේ සංස්කාරත් ඒ වගේ දැන් අපි මේ ගිය පාරක් කතා කරුවේ එක මේ විඥානය පිළිබඳව මේ යට තියෙන විඥානය කියාගන්න එක පිළිබඳව අපි Hinduකාරයෝ නොවුනට ওই වාගේ මේ සැපට සැප දෙන්න හදන්න ආත්මය අල්ලගත්තේ නැතර විඥානය අල්ලගත්ත ගතියක් පේන්න තියෙනවා අල්ලගෙන ඒ විඥාණයට මේ සැප එහෙම නැත්නම් පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය දෙන්නයි මේ රූපේ හැඩවැඩ කරන්නේ වේදනා සංඥා සංස්කාර හැඩවැඩ කරන්නේ නමුත් හැඩවැඩ කරලා අන්තිම ප්‍රකටන විඥානයත් බුදුචානන්සේ සඳහන් කරේ තන්නේ කර මායාකාරී කියලා. ඒක මායාව උපමාවට පෙන්වුවේ. පේන පින්දු උපමන් රූපං රූපේ නිකන් ඍජුපෝන් කැලලක් වගේ පෙන පිටක් වගේ වේදනාව බුබ්බුලූපමන් කියලා වැස්සට වතුර කඩකට වතුර වැටෙන වයි බින්දු වැටෙනකොට පෙනෙන පැනනගෙන දී බුබුලක් වාගේ මායාව වගේ මිරිඟුව කෙහෙල් කඳක් වගේ මේ සංස්කාර විඥානය විලියවලා මායාව මේ ඔක්කොම කරන මායාව කියලා. ඒ නිසා ඒක හරීම අමාරුයි ඒ විඥානයේ මේ විඥානයේ අඳුර ගන්න හදන මනුස්සයාට මේ වංචනික ධර්ම වලින් සහ සතමායාවී කමින් ඇති කරන මායාව නිසා හරීම අපහසුතාවයකටපත් වෙනවා. ඒ අපහසුතාවයටපත් වෙන්නේ අනිවාර්යයෙන්ම භවනා කරන අය. සතුන් මරණ හොරකම් කරන අයට කිසි දවසක විඥානයේ බාධාවක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට බාධා කරන්නේ මේ මේ කාමේ. විඥාණයට බාධා කරන්නේ දැනුම තියෙන, සිල්වන්ත, සමාධිය තියෙන භාවනාව හරියටියට පාරට දාගත්තේ නැති මිනිස්සුયો වෙනමම පිස්සු ලෝකයක ගත කරන්නේ මේ විඥානය පිළිබඳව තියෙන නොදැනීම නිසා. නමුත් ඒකෙන් තොරව පික්වල ගැලවෙන්න ක්‍රමයක්වත් නැහැ. ඒ ඒ විඥානයේ තියෙන මේ මායාකාරී ස්වરૂපයේ මායාකාරී වශයෙන් දැනගන්න ඕනේ විඥාණයමයි. ඒ නිසා හොරාගේ අම්මගේ පේන ඇහිලා තියෙන්නේ. ඊට පස්සේ මේක පේනයක් බව දැනගන්නත් ඕනේ. ඉතින් ඒක නිසා ඒ කපාගෙන යන ක්‍රමයේ තමයි මේ සබ්බදම මූලපරියායදී සර්වඥාන්සේ මේ අවබෝධ කළා වූ කෙනා විඥාණං විඥානතෝ අභිඥාය විඥානයේ හුදු විඥානයක් විතරයි සතෙක්ගේ හරණ හැවක් වගේ විතරයි අන්නේ විතර දැනගත්තට පස්සේ විඥාණං නමඤ්ඤති ඒ මම කියන එකේ ජීවිතාලෝකයේ තමයි විඥානීය ආලෝකය වගේ කියලා විඥානත් එක්ක තිබුණ හඳුනා ගැනීම අතහැරලා දාන්න වෙනවා. ඒකට විඤ්ඤාතස්මින් නමඤ්ඤති විඥානයෙන් තමයි මට මේ මතක ශක්තිය ලැබිලා තියෙලා තියෙන විඥානයෙන් තමයි මගේ මේ කුසලතාවයන් පවතින විඥානයෙන් තමයි මම මේ ශිල්ප දක්වන්නේ කියාගෙන මේ තමන් තුලින් තමන්ගේ විහිදෙන ඒ ඒ ඒ දක්ෂතා අදක්ෂතා විඥාණයට හේතු කරනවා මලකින් සුවඳ විහිදෙනා වගේ රහතන් වහන්සේ එහෙම බාර ගන්නෙත් නැහැ එහෙම බාර ගන්න මේකේ කිසිම හැම ආත්මයක් හෝ විඥානයක් නැහැ. එතන එතන හේතුඵල ධර්ම තියෙනවා මිසක් චරිතයක් හරි මවාපාණ්ඩ නියෝජනයක් රහතන් වහන්සේ බාර ගන්නෑ. ඒ වගේම තමයි මේ විඥානතෝ විඥානයෙන් පැන නගින දේවල් තමයි චීතෙන් පැන නගින දේවල් තමයි චෛතසික ඒ චෛතසික එහෙම නැත්නම් රූප ධර්ම ඒවා හෙල්ලුණාට විඥානේ හෙල්ලෙන්නේ නැහැ හරියට ගහකකයි හෙවණැල්ලයි වගේ හිණවණැල්ල උදේ ඉඳලා හැන්ද වෙනකන් එහෙම ගහනුව එහෙම ගියාට ගහ හෙල්ලෙන්නේ ගහ තියෙනවා. ගහෙන් තමයි මේ හෙවණැල්ල එන්නේ. හෙවණැල්ල නම් අනිෂ්ටිරයි. නම ගහ ස්ථිරයි කියලා වගේ අර විඥානයේ අල්ලබදා ගැනීමක් තියෙනවා. මේ ඒ වගේම නැත්තම් අර කෝස මැද තියෙන කරඬුවක තැම්පත් කියලා ධාතුන් වහන්සේ වගේ අපි මේ කරඬුවට නෙවෙයි වඳින්නේ ධාතුන් වහන්සේට වඳින්නේ එතන ධාතුන් වහන්සලා ඉන්නවා එව්වනම් අපිට කතා කරන්න බෑ ශ්‍රේෂ්ඨයි උතුම් ඒ වගේ තමයි ඇක්චුලි මේකේ විඥානයක් තියෙනවා කියලා බදාගෙනලා තියෙනවා අන්න ඒක අවබෝධ කරා නම් හරියටියට මේ විඥානයත් අර වගේ ගණන් ගන්නෑ රූප ධර්ම වගේමයි මේ ගැන කිසියම් පිළිගැනීමක් කරන්න නැහැ කියන එක අපි ගිය සෝමානේ ගියසුමානි කියන්න බෑ අවසාන දේශෙන්දී කතා කරේ. ඉතින් මට හිතුණා ඒක ගැනම අද ටිකක් අපි ඉස්සරහට කතා කරන්න කියලා. ඒ මොකද මේක කතා කරලා නම් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. නමුත් මේ කතා කරනකොට අපි මේ ලෝකයෙන් සහ ලෝකය සම්බන්ධ කරන තියෙන මේ පටලැවිලි වලට පුංචි සාන්තියක් තියෙනවා. මේ මේ පරිතද කරගෙන මේ එහෙම නැත්නම් ආතතිගත වෙලා එහෙම නැත්නම් මේ මානසික අසහන පිහිටුවගෙන මේ ඔක්කොම කරන්නේ මේක මේ අල්ලගෙන ඉන්න නිසායි ඒක එක සැරේ අතාරින්න නැතුණට අඩු ගන්න මේ බණක ධර්මයක සුත්තමේ ඥානයක අන්වේ ඥානයක මේක අතහැරලා බලපන් කියලා තියෙනවා අපේ භාවනා ජීවිතේදී අපි එහෙම අතහැරලා දකින්න එක පිළිගන්නවද අනුමේ අනුවාණ ඥාන වශයෙන් හිතලා තියනවද බහනදී අත්දකින්නවද කියන එකයි කතා කරන්න යන්නේ ඉතින් ඒකෙදී අර මේ බුද්ධ දේශනාවකින් අපි උද්දෘතයක් සඳහන් කරනවා නම් ප්‍රසිද්ධ දේශනාවක් තියෙනවා මේ මුගක් වෙලාට අහලත් ඇති අංගුත්තර නිකායේ එකක නිපාතේ පබස්සර මිදම් බික්ක වේචිත්තං තංචකෝ උක ආගන්තුකේ උප ආගන්තුකේ උපක්ලිට්ටේ විප උත්තං කිය. සාමාන්‍යයෙන් දෙකට සඳහන් වෙලා තියෙන පළවෙනි පාඩේදී සඳහන් වෙනවා පුතඥයට පබස්සර මිදම් බික්ක වේචිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ලිට්ටේ උපක්ලිට්ටං කිය. ඇතුළත මේ මේ ප්‍රභා හිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ඒක අර පිට කච්චල් බැඳලා තියෙනවා, මලකඩ බැඳලා තියෙනවා. ඒක නිසා අර ප්‍රභාවය එළියට එන්නේ නැහැ. වට නිකන් අර මුගක් කල් පාවිච්චි කරපු කරාඹු කුට්ටමක් වාගේ එහෙම නැත්නම් රත්තරන් භාණ්ඩයක් වාගේ කච්චල් පාට දැන් තියෙන්නේ. ඒ නිසා ඒක රත්තරන් බව පේන්නේ නැහැ. හැබැයි මේ කච්චල් තට්ටුව, ඒ කුණු තට්ටුව මයික්‍රොන්ස් වලින් මනින්න ඕනේ සෙන්ටිමීටර වලින් අඟල් වලින් මනින්න බෑ. ඉතාමත් තුනි තට්ටුවක් තියෙන්නේ. නමුත් අර ආභරණේ කැටයන් නිසා කැටීමේ හැටියට තට්ටුව වැටිලා තියෙන නිසා ගලවන්න බෑ. ඒ නිසා රත්තරන පේන්නේ. අන්න ඒ වගේ එකක් බුදුහාමුදුරු සඳහන් කරනවා. රාතන් වංශය ගැන කතා කරනකොට කියන්නේ පබසර මිදම්බික් වෙචිත්තං තංචකෝ ආගත්තිකේ උපක්ලිට්ටේ විප්පවුත්තං කියන. ඒක හරියට රත්තරන් වතුර දාන මනුස්සයර දුන්නා වගේ ඒ මනුස්සයා දැන් ගලවනවා අරක. වතුරේ දාලා ගින්නේ දාලා වතුර දාලා ගින්න දාලා ගැලෙවට පස්සේ රත්තරනේ බරේ අඩු වීමක්වත් හැඩේ වෙනස් වීම මොනක්වත් නැහැ රත්තරන දිලිසෙන්න පටන් ගන්නවා ඊට පස්සේ තමයි වතුර දාන්නේ රත්තරන් වතුර දාන්නේ ඉතින් රහතන් වහන්සේට තියෙන විප්පවුත්තම් කියන අර පිටින් ගත්ත උපක්ලේශ නැති එක එතකොට කාටද මේ භාවනා කරන එකනට තියෙන්නේ ඇත්තටම හිතේ තියෙන ප්‍රභාස්වරය බුදුහාමුදුරු කියව නිසාත් බාර ගන්නවා. තාම පිටේ කුණු කන්දලෙත් තියෙනවා. අර කුණු තට්ටුව කච්චලෙත් තියෙනවා. නිකන් හරියට මේ කාර් එක ගාලා තියෙන පේන්ට් එකක් වගේ. ඒකක් තියෙනවා එයා උත්සාහ කරනවා මේ කෑල්ල රත්තරන ප්‍රභාස්වරයේ මේ කෑල්ල කුණු ටික කියලා කුණු ටික හඳුනා ගැනීම පිළිබඳ ලැජ්ජාටපත් වෙන්නේ හොඳට දැනගන්නවා ඒක ඉතාමත්ම තුනී තට්ටුවක් මේ තට්ටුවට සැලෙන්න ගත්තොත් අර ඇතුලේ තියෙන රත්තරන්ට විල්ලැජ්ජයි. ඇතුලේ තියෙන ප්‍රභාෂරයට විලි ලැජ්ජයි. ඒක නිසා මට බැරිද මිනිස්සු ළඟත් ඕක තියෙනවා, මගේ ළඟත් ඕක තියෙනවා. ඕක නොබලා ප්‍රභාෂර කැලේ විතර බලන්න. භාවනා කරනකොට පරියන්කේකදී විපස්සනා ඥාන පහළ වෙනවයි කියලා කියන්නේ අර පිට තියෙන කුණු තට්ටුව ගැලවිලා යනවයි කියන එකම නෙවෙයි. ගැලවෙයි. නමුත් මේ ඉස්සල්ලාම දැනගන්න මේ පුට පිට තියෙන කුණු තට්ටුව නැති කෙනෙක් නැහැ. තියෙනව නමුත් තමා කියලා හඳුනාගන්නේ අර ඇතුළත තියෙන දඹරත්තරනද පිට තියෙන කුණු තට්ටුවද කියලා. මුළු ලෝකේ තියෙන ලෝකායත විෂයන් සියල්ලකින්ම හඳුනා ගැනීම පෙන්නලා දීලා තියෙන කුණු තට්ටුව මාර්ගය. කුණු තට්ටුව අනුව තමයි අපි පුද්ගලයා ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද පැවිදිද නැද්ද වට අත්තද ගෙනියන්නේ කොටු අත්තද ගෙනියන්නේ කියලා ඔක්කොම පිට තට්ටුව විතරයි තියෙනවා. ඇතුළ කවදාකවත් ඒකේ නියෝජනය වෙන්නේත් නැහැ. ඉතින් අපිට යුව හරහා ඇතුලේ තියෙන ಗುಣ ශරීරේ දැක ගන්න පුළුවන් අන්නේ දකින්න අකුණු විදුලියක් තමයි ඔය පරියන්කකදී සාර්ථක වෙනකොට වෙන්නේ. ඉතින් ඒකේ ප්‍රත්‍යක්ෂයක්. ඒවා වෙනකොට වෙනකොට මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන එක තමයි මේ අත්දකින්නේ මේක හිත මේකට අබ්බැහි කරගන්න පුළුවන්. ඇතුලේ තියෙන මේ මනුසකමයි වටිනාකම තියෙනවා පිට තියෙන ලෙල්ල නෙවෙයි. පිට තියෙන ලෙල්ලට ගියොත් කලහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤන් තමයි. මේක අඳුරගන්න එක පරියන්කෙදී වෙනවා. ඉතින් එහෙම වුණොත් සරුවත්න සඳහන් කළා තියෙනවා තස්ස සුතවතෝ වරිය ශාවකස්ස නං සුතවතෝ වරිය ශාවකෝ යථා භූතං ජානාති. සුතවත්තු ආර්ය ශාවකයා රහතන් වහන්සේ හෝ ආර්ය ශාවක හරියටම දන්නවා මිනිස්සු මේ පටලවාගෙන තියෙන කාරණාව ඇත්ත මේ පිටින් කාලා තියෙන සායමයි අඳුරගෙන තියෙන ඇතුළේ එක නෑ අඳුරන්න බෑ අඳුරන්නේම නෑ ඒක අහන්නම දෙයක් නෑ ඒ බව දන්නේ නෑ මේ පිට ලෙල්ලෙන් හඳුරන්න හදන්නේ ඒක විතරම යඳුර ගන්න දෙයක් තන තියෙන එකම උපකරණේ ඒකේ අල්ලගෙන ඉන්න බව දන්නේත් නැහැ නමුත් රහතන් වහන්සේ හෝ ආර්ය ශ්‍රාවකයා මේක නම් කෙලිම රහතන් වහන්සේ කෙනෙක් ලදාන් කරන්නේ ඒකේන හරියටම දන්නවා වෙන විදිහට කියනවනම් මැංගුස් කිරියක් දුන්නාට පස්සේ රහතන් වහන්සේ දනෝ පිට තියෙන ලෙල්ල නැතුව ඇතුලේ මැදේ රීති ඉන්න බෑ ඒ නිසා පිට තියෙන ලෙල්ල කන්න හොඳ නෑ කඩලා පැත්තකට දාලා මැදේ කන්න ඕනේ. ඒක මැදේ රසයි කියලා. පෘථග්ජනයා බලන්නේ ලෙල්ල දකින්න ඒ නිසා ලෙල්ලේ ඉඳලා කන්න පටන් ගන්නවා. ඉතින් කාවට පස්සේ කවදාකවත් මැංගුස් කියන එක අඳුරන්න හම්බ වෙන්නේ ඒ මනුස්සයා දන්නේ මේ පොත්ත තියෙන්නේ ඇතුලේ තියෙන මදේ රකින්න විතරයි. ඒක පැලුවට පස්සේ ඒ ක්‍රමයක් තියෙනවා බලන්න. පැලුවට පස්සේ මදේ කන්න පුළුවන්. මදේ වෙන රසයක් තියෙනවා. නිකමට හරි පොත්තත් එක්ක මදේ කෑවොත් කදාකවත් මැංගුස් කෑවා කියන්න බෑ. අන්න ඔය වගේ දෙල්ලම තමයි බුදුචානන්සේ පොත්ත ගලවන්නත් බෑ ඉදෙනකම්. ලෙල්ලෙන් පීයෙන් ලෙලි අරින්න බෑ මැංගුස් කෙඩි. ඒක ඉදෙනකන් ඉන්න ඕනේ. ඉදුණට පස්සේ උනත් ඔල මොට්ටලියට ලෙල්ලත් එක්ක කන්න පුළුවන්. කෑවොත් මේ මනුස්සයා මැංගුස් ගැන පොතක් ලියා PhD එකක්. හරි ලස්සන දේවල් ලියාවි. මෙන්න මේමයි මැංගුස් කාපුවම මට උනේ කියලා. මොකද ඒ කියන්නේ පොත්ත ගලවන්නේ නැතුව කාලා තියෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් පොත්ත ගලවලා කෑවොත් වෙන කතාවක් කියයි. ආන්න ඒක විස්තර කරලා දීලා තිනවා මේ වගේ අර පිට තියෙන ලෙල්ලේ තියෙන දේ නෙවෙයි manussත්වය කියලා කියන්නේ. ඒක මේ පිටින් මේ ඉපදුනාට පස්සේ ගෑවිච්ච කුණු කන්දල නැත්තම් කර්ම ශක්තිය අනුව ආප එකක්. ඒක ඊටාත්ම තුනී දෙයක්. අන්න ඒක ගලවලා දැක්කට පස්සේ ගැලවුවට පස්සේ බුදුහාමරෝ කියනවා තං සුතවතෝ වරිය සාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. අන්නේ මිනිහට විතරයි භාවනාව හරියන්නේ කිය. චිත්ත භාවනාවක් හරියනවා කියලා කියන්නේ <clears throat> ඇතුලේ තියෙන මේක නම්බර 4 නේ පිට ලෙල්ලේ තියෙන එක නැතුව දඹ රත්තරන් රැකෙන්නේ නැහැ. කාලයක් යනකොට මලකට බඳිනවා. නමුත් ඒක රත්තරන් වතුර දාන මනසට ගලවන්න පුළුවන්. ගලවලා ආය රත්තරන් කරගන්න පුළුවන්. රත්තරනේ බලේ වටිනාකම අඩු වෙන්නේත් නැහැ. මලකට ගිල කිඳා බහින්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම විටින් ගෑවිලා විතරයි තියෙන්නේ. රසායනිකව ආලේපනයක් වෙන්නේත් නැහැ. ගලවන්න ක්‍රමයක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක දන්නේ නැති මිනිස්සයා බලපු ගමන් මේක අඳුරන්නේ මලකඩේ යනුව. ඉතින් මේ මිනිස්සයා මිනිස්සු ගැන හරියටම අයිනෝ. ඒ මනින්නේ මොකද්ද? අර තමනොත් සංග්ලාස් දාගෙන ඉනකොට ලෝකේ බලනකොට නිතරම මන්දාරම් ගතියට පේයි. ඉතින් මේ මිනිස්සයාට පේන්නේ මන්දාරම. ටින්ටර් ග්ලාස් දාගෙන වාහනයක යනකොට දොර ඇරලා එළියට බැසර පස්සේ තමයි ලෝකේ තේරෙන්නේ. මොකද හැම වෙලාවෙම අර කූඩු ඇතුළට ලයිනේ තියාට තේරෙන්නේ එහෙම ලෝකයක්. ඉතින් නමුත් ඒක නෙවෙයි ලෝකේ කියන්නේ. මේ වන්ට හදාගත්ත මම මේ සීමාවක ඉන්නේ. ආහන්න ඒකෙදි මෙන්න මේ දෙක ගලවලා තේරුම් අරගැනීමේදී හරි පුදුමාකාර ලෝකයේ පිළිබඳව වැටහීමක වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒක ඉස්සල්ලාම සරුවචනanse දැක්කට පස්සේ කොච්චර මේ මේක ගැන හිතුවද කියනවනම් මේක කාටවත් කියලා දීලා වැඩක් නැහැ කියලා හිතුවා. මොකද කිසිම කෙනෙක් කැමති නැහැ තමන් ලෝකේ දිහා බලන මේ අර පිට කට්ටේ හරහා බලන ඒ දර්ශනය වෙනස් කරගන්න. ඒකට හේතු වෙලා තියෙන්නේ ওই තේරවාදී පමණක් කතා කරන වංචනික ධර්මය සහ ෂටමායාවී ගති නිසා. මම දකින්නේ මම දැකලා කතා කරන්නේ අතගාලා කතා කරන්නේ මම අත්දකලා කතා කරන්නේ කියලා ගහපා දෙනවා. කවුරක්වත් නැහැ කියන්නේ අත්දකලා තමයි කතා කරන්නේ. නමුත් අත්දැක්කට දෘෂ්ටියකුත් තියෙනවා මිත්‍යා දෘෂ්ටියක් දර්ශනයකුත් නැහැ. ඉතින් එහෙම කෙනා අත්දැකලා කතා කරුවත් අත් නොදක කතා කරත් ඒ මනුස්සයාගේ ඒ තියෙන වැරදි අදහස් ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙන භාවනා කරන ඕන භාවනා කරලා ඒ වරින් වර අත්දැකීම් ගන්න ඕන ගත්තට ඒ අත්දැකීමක් දිහා මේ බුදුහාමුදුරෝ විචර කළ දීලා තියෙන ක්‍රමයට යහ දැක්මක් හරි බලමක් ඇති කරන්නේ කොහොමද කියලා. ඉතින් ওই බහුගේ මේ ට්‍රිප් එකේ යද්දී අතරමයි කර හේචල්ලා ගෙදරත් ඒ සූත්‍රය තෝරාගත්ත කරන්නම් කියලා. ඒක ඉංග්‍රීසියෙන් කරා ඒ ඇමරිකාවෙන් ලදී දවස් ගානක තිබුණු රිට්‍රීට් එක උපාදාන පරිවර්ත සූත්‍රය කියලා සරුවචනanse සඳහන් කරලා තියෙනවා. ඒකෙදී කියනවා අපට දුක් දෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන වචනය අනුව මේ පංච උපාදානස්කන්ධමයි. රූපය පිළිබඳ තියෙන ඇලීම, වේදනා, සංඥා, සංකාරසා මේ විඥාණය තමයි මම නියෝජනය කරන්න කියලා මේවට තියෙන ඇලීම් නිසා ඒක සරුවචනanse සඳහන් කරන සූත්‍රයේ එහෙම ඇලීමකින් හෝ පූර්ණිකම වලින් තොරව මේක දිහා දැකීම කාර්යයට කරනවා නම් ඕක දිහා ඇලෙන්නෙත් නැහැ. අන්නේ දැකීම සඳහායි මේ භාවනා ක්‍රමේ තියෙන්නේ ඒක නිසා විඥාණය ගැන කතා කරනකොට ඒකෙදී කතංච බික්කවේ විඥානං කියලා බුදුහාමුදුරුවෝ මහලා ඉවරලා බුදුහාමුදුරුවෝ කියනවා චෛමේ බික්කමේ විඥානකාය චක්කු විඥානං සෝත විඥානං ගහන ජීවා විඥානං ජීවා විඥානං කාය විඥානං මනෝ විඥානං මෙන්න මේ හය ඒ ඒ එන වෙලාවේදී ඉතල අහලා දැනගන්න ඕනේ විඥානය කියලා කියන්නේ මේ තනි ඝන ඒකකයක් නෙවෙයි ඒකක ඝනයක් නෙවෙයි ඒක මේ කූරුමිකයක් වාගේ මේ ඉලපතක් වාගේ පහුරක් පහ මේ අහුරක් අන්නේ අහුරක එක එක එක එක එක එක ප්‍රධාන වශයෙන් හයක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අනුව ස්පර්ශ වෙන පහළ වෙන චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන කියලා හයක්. ඉතින් මේ මිටි ආහු වෙනකොට නම් එතන මේ අල්ලන්න දෙයක් තියෙන වගේ පේනවා. නමුත් ඒ වෙනත් සරුවචන දේශනාවලින් ගත්තොත් මේ මිටියේ එකවරකට එකයි ඇත්තටම වැඩ කරන්නේ. ඒක දිහා දකිනකොට පේනවා අපි මේ හයක දැක්මකින් හයක ස්පර්ශකින් කතා කරනවා කියලා කිව්වට චිත්ත නියාමයේ අනුව හයම එකවර වැඩ කරන්න බෑ එකයි එකවර වැඩ කරන්න. ඒ නිසා සෝත විඥානේ වැඩ කරනවා නම් චක්ක විඥානේ වැඩ කරන්න බෑ මොකද විඥානියම තමයි ඇහි පහළ වෙන්නේ කනේ නාසයේ දිවේ පහළනේ එක විඥානයකට දෙපොලක පහළ වෙන්න බෑ. නිසා එක වෙලාවකට සිද්ධ වෙන්නේ එකයි කියලා තේරුම් අරගන්නවා කියන එක සාමාන්‍ය තර්ක මනසකින් හෝ ඇදහිල්ලකින් හෝ ගුරු ආදර්ශකින් හෝ ගුරු ආශිර්වාදකින් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පරියංගයට ගියාට පස්සේ මේක හයම ඇරලා තිබ්බොත් තේරුම් ගන්න අමාරු නිසා ਸਰවඥන්සේ චක්කු විඥානයේ පහළ නොවීමට හේතු වෙන විදිහට ඇත්ත කවා ගන්නයි කියලා කියනවා. එතකොට රූප පේනවනම් අනිවාර්යයෙන්ක හිතට පහළ වෙන රූප විතරයි ඇහැට රූප පේන්නේ නැහැ. මම මේ කතා කරන්නේ පරියන්කේ ගැන. ඊට පස්සේ සද්ද නැති තැනකට යන්න කියලා කියනවා. එතකොට සෝත විඥාණයට හිත යන්න වෙලාවකුත් නැහැ. ගියාට සද්ද අහන්න නෙවෙයි හිතෙන් යන්නේ. ඊගාට නාසය දිව දෙකෙන් හිත පහළ වෙනකොට ඒවා රමණේ කරන්න යන්නෙත් නැහැ. එතකොට කයේ පහළ වෙන කාය විඥානේ විතරයි වැඩ කරන්නේ ඒ දිහාවට හිත යොමු වෙලා තියෙනවා. එතකොට විචල්්‍ය සාධක 6න් පහක්ම හිර කරනවා. මම නැවතත් කියනවා ඇහැට රූප පේන්නේ නැති තැනකට යනවා බලන්නේ නැහැ. ශබ්ද නැත්නකට යනවා. එතකොට කන අවශ්‍ය වෙන්නේ නැහැ. නාසයේ දිව නැහැ. කයත් කිසිම චේතනාපූර්වක මොනවක් කරන්නේ නැහැ. කය නිකන් ඔබහක් බැඳා වගේ මිසරේ තිබ්බ පිරමීඩේ තිබ්බා වගේ තියන්න ඕනේ. ඒ නිසා කාට හරි භාවනාවකදී කයේ වැටහිම තියෙන තාක්කල් භාවනාව නැහැ. ඒක හරි භයානකයි එහෙම ප්‍රකාශන කරන එක. නමුත් කරන්නේ නැතුව කරන්න බෑ. මේ මං ඉන්නේ කයේ මේ කය රිදෙනවා මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා වැටහෙන තාක් කිසිසේත්ම භාවනාවක් නැහැ. නමුත් ඒ ඒක වටහා ගන්න නැතුව බහන්න එළඹෙන්න බෑ. තා ආරම්භයේදී කයම අරගෙන කය නියෝජනය කරන ආස්වාස ප්‍රස්වාසයම අරගෙන මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ ආස්වාසය මුලැමැදා කියලා හොඳටම ඉගෙන ගන්න කියනවා. ඉගෙනගෙන අන්තිමට ආස්වාසය සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් බින්දුවටම බැසුවාට පස්සේ අන්න එතන අපිට හම්බ වෙන අවස්ථාවක් ඇහැටත් නෑ රූප කනට හද්දත් නැහැ නාහට නාසයට ගඳක් නැහැ දිවට රසක් නැහැ කය කියලා තිබුණනම් කාය සංස්කාර කියලා ආස්වාස් ප්‍රසාදයක් ඒකත් නැහැ දැන් අන්න එතකොට එනවා විඥානයේ කොටු වෙන තැනක් ඒ කියන්නේ වෙන්කොල්ල හඳුනා ගන්න පුළුවන් තැනක් ඉතින් අන්න එතෙන්ට එනකම්ම ගොරෝසු ආස්වාස් ප්‍රසවාසයේ පමනක් තියෙන තැනට යනකම් ආනාපානේ පරියන්කේ සකස් කරලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා භාවනා ආසනයක වාඩි වෙලා Tamanට මෛත්‍රී කරලා ඒකේ පරිණාමය බලන්න කියනවා මේ පරිණාමය බලනකොට දීර්ඝාසව සවස්වාසී ක්‍රිටි ආසව පස්වාස කියලා පස්සම්බය කාය සංකාරම් කියන විදිහට ඒ ආසව පස්වාස කාය අන්තිමටම සංසිද්ධ වෙනවා. සංසිද්ධියට පස්සේ එක තැනකට එනවා විඥාණය මේ ලෝකයේ පවතිච්ච මෙතෙක් කල් තිබුච්ච අවදි මනසක තියෙන විඥානයක් ඒක ගන්න බෑ. මොකද ඒක රූප බලන විඥානය, සද්ධාන විඥානය, ගන්ධ රස බලනවා. ඒ අඩු ගානේ ඉන්නවා කියන දැනීම විඥානෙකුත් නැහැ. හැබැයි හොඳට තේරෙනවා එතන ගියාට පස්සේ මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද නෙවෙයි සතිය තියෙනවා කියන්නේ. අන්න එතෙන් යනකොට විතරක් මේ විඥානේ හිරිවට්ටන්න පුළුවන්. විඥානේ තනවට්ටන්න පුළුවන්. විඥානේ විෂ මරන්න පුළුවන්. විෂ මරුවට මොකද තාම තියෙනවා මේකේ. අනේ එවැනි විඥානයකට මම හුඟක් කරාට පාවිච්චි කරා වචනයක් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා. ඒකට කීප දෙනෙක් චෝදනා කරා ඒව අලුත් වචන. මොකද මම ඒකට හේතුනේ දැන් අපි ළඟ තියෙන ඉන්ද්‍රිය බද්ධ විඥානයක් ඇහැට කනට නාසයට බැඳි චක්කු ගාම විඥාන සෝත විඥාන කියන එක. අතෙන් ගියාට පස්සේ ඕනම භාවනාවේ මට්ටමට ගිය කෙනෙක් දන්නවා ආස්වාද ප්‍රසවාස හෝ පිම්බීම හැකිලිම හෝ දිගට ගිහිල්ලා ඒක හොඳටම සංසිඳන තැනකට ගිහිල්ලා බය වෙන්නේ නැතුව, සැක කරන්නේ නැතුව, නින්දට වැටෙන්නේ නැතුව, ආයාසයෙන් හුස්ම ගන්න නැතුව, ඇත්තේ කරින් නැතුව හොඳට සිද්ධ කරගත්තොත් එතෙන්ට යන්න පුළුවන් විඥානයකට මැරිච්චි නැති, සැක කරන්නේ නැති, නින්ද යන්නේ නැති, නින්ද යන්නේ නැතිව නින්ද කියලා නැති බව දන්න, ක්ලාන්ත වෙලත් නැති බව දැනගෙන අවදිභාවයක් ගන්න පුළුවන්. අන්නේ විඥාණයට ඉන්ද්‍රිය බද්ධ නැහැ. ඒ විඥාණයට ගිහිල්ලා අවදිභාවය ඇති කරගත්තොත් අප්‍රමාදේ සතිය ඒක තමයි සරුවත්න වචනේ ගන්නකොට මේ අවේද මේ නිර්ආමිෂ සුඛ කියලා කියන්නේ. ආමිෂය කියන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් පළවෙනි වතාවට ජීවිතේ ජීවත් වෙන එක වැටෙන්න පටන් අර ගන්නවා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විනිර්මුත්තව. ඒක හරියටම කියනවනම් කියන්නේ ඉතාම ගැඹුරු නිින්දකට අවදි වුණා වගේ. ගැඹුරු නිින්දේ තියෙන අවදි නෙවෙයිනේ නිදිමතනේ. මේකදී වෙලා නැහැ හරියටම බස්සලා බස්සලා බස්සලා ගේනවා විඥානයක තනකට ඒ විඥානෙට ආවට පස්සේ රූප ධර්ම වලත් ආස්වාද ප්‍රසවාස වායු පොට්ටබ්බ ධාතුවේ මෙතෙක් අද්දක අන්තිම සියුම් සාන්ත භාවයට එනවා. වේදනාවලත් භාවනා තිබුණ දුක් වේදනා ගෙවම් කරලා භාවනා සුඛ වේදනා වෙලා එව්වත් ගෙවම් කරලා භාවනා විපස්සනා උපක්ලේශ ගෙවම් කරලා දුක්ඛම සුඛයට හිත දාගන්න පුළුවන් වෙන්න ඕනේ. සංඥා ගැන කතා කරනකොටත් හොඳට දැනගන්න පුළුවන් වෙනවා මම මේ රූප සද්ද ගන්ධ වල රස වල නෙමෙයි ක්ලාන්ත වෙලත් නැහැ නිදිමතත් නෙවෙයි දැකම නිදහසේ සංඥාවක තියෙනවා කියලා. සංස්කාර ගැන කතා කරනකොට කිසිම චේතනාවක් හෝ කිසිම අදිෂ්ඨානයක් හෝ කිසිම උද්‍යෝගී කරන එළවුමක් හෝ මොකක්වත්ම නැහැ. සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන. නිකන් ඒ වෙලාවේදී මට මේ අනිත්‍ය දුක්ඛනාත්ම වැටේවා මට හතරමා ධාතුන් වැටේවා මට දෙතිස්කුණ වැටේවා කියලා නිකන් හරි කල්පනාවක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අර පිරිසුදු අදහස කෙලෙසෙනවා. ඒව මොකක්වත්ම නැහැ. හොඳටම හිත දන්නවා කිසිම දෙයකින් අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ ඒක දිහා බලන්න පුළුවන්. ඉන්නකොට හම් වෙනවා මේ විඥානයක් ඒක නිවනක් නෙවෙයි. නමුත් අර ඉන්ද්‍රියන්ගෙන් ප්‍රතිබද්ධ නැති. නමුත් මේක ඉතාමත්ම බයලවන සුළුයි. මෙතෙන් දෙනකොට යෝගාවචරය සහලවනවා. ඇඟ වෙවුලන්ට අරන් ගන්නවා. හීන්දාරිය දානවා. බය වෙනවා. නැගිටිනවා. මම අනන්තවත් දැකලා තිනවා මානසික වෛද්‍යවරු ගාවට යනවා. මේක මොකක් හරි මේ අමතක වෙනවායි කියලා ගැස්සෙනවා. අවදි වෙනවා බය වෙනවා. ඉතින් මේකට වෙන්න ඇති දරුවචනසි කිව්වේ මේ ගමන සද්ධාවෙන් තොර යන්න බෑ කියලා. මෙතෙන් යනකොට අනිවාර්යයෙන්ම හිතෙනවා දැන් මම කාට කියන්නද මට මේ මේ මේ මොනම කෙනෙක්ගින්වත් හවුහරණක් නැහැ. නිකන් රහෙන් එලවල දැම්මා වගේ මේ නඩුංගලේ නූල කඩලා ගියා වගේ බොක්කේ ඉඳදී මම්මගෙන් පෙකණිවල කඩලා ගියා වගේ දැන් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ කියන ඒ විඥානේ ආරසා කිරීමට අපි සැදී පැහැදී ඉන්න බව ඔතෙන්දි තමයි වැටෙන්නේ. විඥානය කියන එක අවබෝධ කරගන්න හදන කෙනා නම් අද එතෙන්ද ගියා හෙටත් යනවා ලෑස්ති වෙලා අනිද්දාත් යනවා ලෑස්ති වෙලා ගියාට පස්සේ එතෙන්ද ගියාට පස්සේ කිසිම අවුලක් කරන්නේ නැතුව මනසෙන් මොකක්වත් මේකට එකතු කරන්නේ නැතුව මේක දිහා බලන්න පුළුවන් ගතිය වෙනකොට තේනවා මේ වෙලාවේදී විඥානය කොච්චර ෂට වැඩ කරනවද කොච්චර මායාවී වැඩ කරනවද කොච්චර වංචනික වැඩ කරනවද කියලා නානා ප්‍රකාර චිත්‍ර රූප මාලා පෙන්නනවා. නානා ප්‍රකාර දේවල් අස්සවනවා. නානා ප්‍රකාර ගඳ සුවඳ දෙනවා. නානා ප්‍රකාරයේ කය හොල්ලනවා. ඒව කොච්චරද මායාකාරද කිව්වොත් ඒ වෙලාවට පෙන්නන රූප ප්‍රකෘති රූපේ ලෝකේ පෙන්නන රූප වලට වැඩි අදහන්න පරම සත්‍ය වගේ පේන්න පටන් ගන්නවා. ඇහෙන දේවල් කර්ණීය මිත්‍ර සූත්‍රයේ රතන සූත්‍රයේ බුදුහාමුදුරුව කතා කරා මට නැත්තම් මැරිච්ච අම්මා ඇවිල්ලා කතා කරා අහවල් දන නිදාණයක් තියෙනවා කතා කරා හරියටම හරි තමයි ගඳ සුවඳ කයට එන පහස මේ මනුස්ස ලෝකේ ගන්න බැරි දේවල්. ඔන්න ඔත්තන තමයි අද භාවනා ලෝකේ හිර වෙලා තියෙන හැම කෙනාම ඒ හම්බ වෙන අර විකාර අදහන්න පටන් ගන්නවා. ඒක නැත්තම් අතීතේ බලන්න. නැත්තම් අනාගතේ බලන්න. නැත්තම් අනිච්ච දුක්ඛ අනාත්ම කතා කරනවා. නැත්තම් දෙතිස් කුණඹ බලන්න හදනවා. අර තියෙන මේ අනාකූල ප්‍රවාහයට මොනවා හරි ගුණ කන්දලයක් දාන මේක ධර්මිකය. නැත්නම් අන්තිමට වෙන්නේ මොකද්ද? අර විඥානයේ විසින් විඥාණයට තැම්පත් වෙන්න තියෙන අවස්ථාව අපි විහිං අවුල් කරනවා. ඉතින් ඒ නිසා එතෙන්දී ඇදහිල්ලේ මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව ඕන කියලා කිව්වේ මෙතෙන්දී බයක් තියෙනවා නම් කෙලේශයක් නියෝජනය කරන්නේ මම බුදුන් අදහන තියන්නේ මැරෙන්නේ මැරෙන්වා මියෙන්නේ මියෙන්වා කාය ජීවිත নিরপেক্ষව මේක දිහා බලන්න පුළුවන් නම් එහෙම කළා තමයි රහතන් වහන්සේ නමක් එහා පැත්තට යන්නේ දවසින් දවස දවසින් දවස සිද්ධ වෙන කොතනක හරි නාම රූප දෙකක ගැලී ගැනීමක් තියෙනවා නම් ආදනයක් අනිවාර්යම විඥානේ තියෙනවා අර කියන චිත්තක්ෂණයේ වායෝ පොට්ටබ්බ ධාතුව කියන හුස්ම ගන්න එකේ රූප ධර්මත් නැහැ. මේ ආස්වාස ප්‍රසවාස කියලා වෙන් කරන් ගන්න බෑ. ඒ වගේම මේ ආස්වාස ප්‍රසවාස දැනෙන්නේ නැහැ කියන එක සුභයක්ද අසුභයක්ද මංගලයක්ද දුමංගලයක්ද හර්ධ වැරද්දක්ද කියලාවත් තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි එකම සාක්ෂිය විඥානේ දැන් කොටු උනා කියන්නේ. විඥානේ බන් තනි උනායි කියන්නේ. විඥානේ දැන් දැපෙන වැටුණා කියන්නේ. එතකොට හැබැයි විඥානේ දන්න දහංගට තේරම දානවා. කූඩුවකට දාගත්ත කුරුල්ලෙක් එකෙන් පැනලා යන්න හදනවා වගේ කැලෙන් ගලාගත්ත කොළුමීමෙක් පරදන් පරමද්දු කඩාන යන්න හදනවා වගේ කැලෙන් අල්ලගෙන ආව සද්දන්තු කුලේ ඇතා මොන විදිහකට ඉන්නද කැමති නැතුව වගේ ආන්නේ වෙලාවට හිත දෙන ලනු ඉතාමත්ම සූක්ෂමයි. අනේ ලනුවක හිර වෙලා ඉන්න නිසා තමයි අපිට මේ නිවන් දක්වන්න බැරි වෙලා තියෙන්නේ. මම එකක් නම් සාතික කරනවා. භාවනා කරපු හැම කෙනෙක්ම ඔතෙන්ද ගිහිල්ලා තියෙනවා. එක එක්කත් මේක මධ්‍යම ප්‍රතිපදා කියලා දන්නෙත් නැහැ. ඒ වගේම මෙතන පටලවිලක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා ඒ විමුක්තියට බයක් තියෙනවා. විමුක්තිය කියලා කියන්නේ අපිට කිසිම තැනකට සම්බන්ධ කරගන්න බැරි වෙනවා. අම්මා නැහැ, තාත්තා නැහැ, ඉරහඳ නැහැ, වායෝ ධාතුව නැහැ, ආකාශ ධාතුව නැහැ, මොනම දෙයක්වත් නැහැ. දැනීමකුත් නැහැ, හැඟීමකුත් නැහැ, මොනවක් කරන්න හිත දෙන්නෙත් නැහැ. එතනදී උලන් අදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත දිහා බලාන ඉන්න විඥානයේ කීකරු වෙනවා කියන එක කනකස් බෑවෙක් වියසිතුරෙන් අහස බලනට වැඩි කලාතුරකින් වෙන එකක්. ඒක ගැන කතා කරනකොට අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ කවමදාකවත් කෙනෙක් එතන අභීතව මේ පියවර දෙක තුන තියන්නේ හැබැයි එයාට කියන්නේ නැතුව ඉන්න බැරි වෙනවා. කර්මස්ථානචරයක එක හම්බ වෙනකොට කියන්න වෙනවා මෙතෙන් යනකොට බයක් එනවා කම්මැලි වෙනවා එපා වෙනවා කෑම කන්න එපා වෙනවා නිින්ද යන්නේ නැහැ ඉන්න එපා වෙනවා ඔක්කොම එපා වෙලා තියෙනවා එතෙන්දි තේරුම් අරගන්න වෙනවා එතෙන්ද හුඟක් වෙලාට කියන්නේ අපේ තේරවාද කමටහන් කමින් ගුරුවරයාට වගකීම තියෙන කියන. ගුරුවරයා තේරුම් කරලා දෙනවා එයාට අරසාව දීලා උඹ මේ සීලය කඩලා නැහනේ. ශ්‍රද්ධාව තියෙනවානේ. මේ ඒ වෙලාවට ඊනකන් සතිය ගෙනියන්න පුළුවන් නේ. ආ එහෙමනම් දිගට කරණ යන්න කියලා. බෑ ඔය එක කතාවක්ක ශිෂ්‍යයාට අදාළ නෑ. එයා ඉන්නේ ඒ වෙලාවේ එක්ක වහකන මට්ටමක. එහෙම නැත්නම් ගුරුනාචාර්යලා යන මට්ටමක. අන්නේ වෙලාවේදී ඒ භාවනා කරන යෝගාවචරයට විශ්වාසයක් ඇති කරලා දෙන එක කිරි මොනවාක්වත් දන්නේ නැති කිරි දරුවෙකුට අම්මා කෙනෙක් ආරසාවයි කිරි ආහාරයි සේරම දීලා රකින්න වගේ වැඩක්. ඉතින් ඒක ගියාට පස්සේ මම නැවතත් කියනවා මේ භාවනාලෝක විශාල ජයග්‍රහණයක් නෙවෙයි ලබන්නේ. නමුත් අත්‍යවශ්‍ය ලැබිච්ච ජයග්‍රහණයක් ලබලා ඉස්සල්ලාම මතාවට තේරෙනවා මේ ඉඳුරන් හා සම්බන්ධ වෙලා තියෙන තාක්කල් විඥානයේ තියෙන තද දැවීමක සහ තැවීමක. ඉඳුරන්ගෙන් ගැලවුණයි කියලා කියන එක අර අපිට දැවිලි තැවිලි නැති ජීවිතේ හරි පාළුයි. ඒ දැවිලි තැවිලි ඉල්ලයි මේ සටන තියෙන එකට තමයි කියන්නේ වංචනිකයි මේ වැඩ පිළිවෙල. ෂටයි මේ වැඩපිළිවෙල මමෙක් ඉන්නවා කියලා කියන්නේ එක්කෝ එයා තණ්හාවකින් නියෝජනය කරනවා එහෙම නැත්නම් මාන්නකින් නියෝජනය කරනවා අනුන්ට වඩා උසස් පහත් මම පැවිදි මම පැගිහි මම ගෑනු මම පිරිමි කියලා එහෙ නැත්නම් මේ මම ආයනේ කියන ආත්ම දෘෂ්ටියෙන් මේ තුනෙන් එකක නියෝජනයක් තියෙනවා. ඒ නිසා ආ භාවනාව මෙතෙන්ට පාත් වේගෙන එනකොට ඉන්ද දෙන්නේ නැතුව නැගිට ඕන මේ ධර්ම තුන කියනවා ප්‍රපංච ධර්ම කියලා තණ්හා මාන දිටි කවදාකවත් අපිට අමාරුයි ඒක මේ අසන්තුෂ්ටතාවයකින් පැනනගින එකක් කියලා හිතන්න. අපිට තේරෙන්නේ එතෙන්දි පහළ වෙන ඒ තර්ක විශාල ඥානයක් කියලා. විශාල මාව බේරගන්න එන මේ පෙරක දෝරුවෙක් වයි කියලා ඉතින් අපි ඒවට පොහොර දානවා. ඒ පොහොර දාපු ගමන් ඒව හැත් බැඳිලා වැටෙනවා, භාවනා කැඩෙනවා, සතිය බාරමුණෙන් පිට යනවා. ඉතින් අන්නේ වෙලාවේදී සද්ධාවෙන් කාය ජීවිත নিরপেක්ෂව තියා බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් බලාගෙන ඉන්නේ ජීවිතයේ හොඳ හැටි සංසාර බය ඇතිවෙච්ච අන්තිම ජීවිතයේ ප්‍රශ්නට මුහුණ දෙච්ච කෙනෙක් විතරයි. එහෙම නැති කෙනෙකුට මදි සුදුසුකම් මේ වැඩේදී මුහුණ දෙන සුදුසුකම් මදි නිසා අන්තිම ජීවිතයේ සංසාර සංවේග තියෙන කෙනාට මෙතෙන් දෙනකොට තේරෙනවා මෙච්චර තෑග්ග මගේ අතර දුන්නට මට තෑග්ග බාර ගන්න බැරි මේ කෙලස් දෙන ගොඩ පෙරක දෝරුකම් අහන නිසා. අන්න එතනදී විඥාණයෙන් ගැලවිලා යම් කිසි කෙනෙක් නාම රූප දෙක පිළිබඳව කොතනක හෝ ලේස මාත්‍රයක් හරි දැනුමක් තියෙනවා නම් එතන විඥාණය කියනවා. බුදුඥානසේ පදාන පරිවර්තන සූත්‍රය දේශනා කළා තියෙනවා නාම රූප සමුදය විඥාන සමුදය. දැනීමක් මතකයක් කියන්න පුළුවන් වචනෙන් ගන්න පුළුවන් මොනව හරි තියෙනවා නම් ඒතර විඥානේ තියෙනවා. භාවනාදී ඕනම කෙනෙකුට සාර්ථක වෙනකොට අර නින්දට වැටෙනවා කියන තැන තේරෙන්නේ නැතු යනවා කියන තැන ඒ නාම රූප කියාගන්න හඳුන්වන්න සාකච්ඡා කරන්න පුළුවන් හැම සංඥාවක්ම නැතු යනවා. අන්න එතනදී අභීතව ඉන්නවනම් ඒ නාම රූප මේ විදිහට ගෙවම් කර දැමීමේ උපක්‍රමය ක්‍රම සහ විදි තේරෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල් තිබුණ එකට හුඹස් බයක්. ඒක අසරණ වීමක්, තනිවීමක්, පාළුවීමක් කියලා. නමුත් නිරෝධ ගාම නිරෝධය කියලා කියන්නේ මේ රාම රූපයේ විරෝධයයි. ඒක මේ මේ අපරාධයක්වත්, කොන්වීමක්වත්, දුර්ලකමකට මේ රාජදඬුවමත් දීපයක් නෙවෙයි. මං කොහොමද මේ ගොරෝසු ආනාපානදලා සියුම් ආනාපානට යන්නේ? ගොරෝසු දුක්ඛ සුඛ වේදනා ඉඳලා මේ නොදැන දැනට යන්නේ කියලා මෙන්න මේ කලාව ඉගෙන ගත්ත මනුස්සයා කවදාකවත් කැමති වෙන එකක් නැහැ සමාජික ජීවත් වෙන්න. සමාජය කියලා කියන්නේ කටුබෙරයක්. කටුබෙරය ඇතුළේ දාලා පෙරලනවා ඉතින් රාජදඬුවම් තියෙනකොට ඒක පෙරලනකම් හාත්පස තියෙන කටු ඇණියන ඉන්න නිසා පිරිසක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආමන්ත්‍රණ තමයි. තනි වෙච්ච වෙලාවකටවත් නිදහසක් දෙන්නේ අර සමාජශීලී පුද්ගලයාට. එතකොට හිතෙනවා අපි මේ ලාභ සත්කාර කියලා, කොහොසත්කම් කියලා, ලබනවයි කියලා මොනවද ලබලා තියෙන්නේ? මහා කටු බෙරයක්. දැන් මේකෙන් ඒක අපිව ගලවන්නෙත් නෑ අපි ඒක ගලවන්න කැමතිත් නෑ ඒක හොඳටම තේනවා මේ වගේ අර ආස්වාස් ප්‍රසවාස සංසිඳනකොට ගොඩ දාපු මාළුවෙක් වගේ හිත ගහින ගැහිල්ලෙන් මේ හිතට දුක් නැතුව ජීවත් වෙන්න බෑ එයා පුරුදු වෙලා තියෙන දුකත් එක්ක දුක නැති වෙනකොට කුඩල තිබ්බ කොට තිබ්බ කුඩල වගේ පෙරලෙනවා ඉතින් මේක තමයි භාවනාවේදී ශික්ෂණය කියලා කියන්නේ. මේකට කියන්නේ ප්‍රඥා ශික්ෂාව කියලා. මේක ඉතින් අර සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ගියාට පස්සේ එන්නේ ප්‍රශ්න තියෙන්නේ මේකයි. මම නැවත නැවත කියන්නේ මේක අත්දකපු නැති කෙනෙක් එක්කෙනෙක්වත් නැතුව ඇති භාවනා ලෝකේ. අත්දැක්කට මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා තේරුම් ගන්න එක නම් නිවන් ලබනවා වගේ වැඩක්. ඒක කවදා හරි තේරුම් ගත්තට පස්සේ මේ කය හොඳටම සංසිලා අසර්වස සංසිඳිලා කිසිම චේතනාවක් පහළ නොකර මේකේ ඉන්න පුළුවන් තත්වයකටපත් වුණාට පස්සේ විතරයි එයාට මේ චිත්ත සංස්කාර තේරෙන්න පටන් ගන්න. හිත ඇතුලේ වේදනා සහ සංඥා කියන දෙක වැඩ කරන හැටි තේරුම් ගන්න එහෙම නැත්නම් රූප ලෝකේ ගෙවන් කළා නාම රූපයට ප්‍රවිෂ්ඨ වීමේ ටිකට් එක අවසර පත්‍ර ලැබෙන්නේ ඉන්හිහට තමයි. ඊට පස්සේ තමයි ඇත්තටම භාවනාව සිද්ධ වෙන්නේ. විපස්සනා කියන්නේ ඊට පස්සේ මෙතෙන් දෙනකන් සම්මසන අවස්ථාවට යන්නේ. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක සාර්ථක වෙච්ච පරියන්කයක් සාර්ථක පරියන්කයක් ඊට එක සැරයක් වෙලා බෑ හැම පරියන්කෙදී වෙන්න ඕනේ. ඊට පස්සේ ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා වේදනා සංඥා මතුවෙන ස්වරූපෙදී බලනකොට ඒවට කිසිම චරියාවක් නැහැ. ඒක පිස්සු අඳුරෙක් වාගේ ඒකට තියෙන තනිකර කැලෑ නීතියක්. කිසිම සදාචාරයක් නැහැ. ඔය අපි පිටින් ඔය කොච්චර සහ කරන්න ගියත් හිතේ කිසිම සදාචාරයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඊටම භයානකදී ඒ එකම වේදනා චෛසිකේ ගත්තාම වේදනා චෛසිකේ අපේ සුභ සිද්ධියට වැඩ කරන්නේ. යාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. මේ සංඥා සංස්කන්ධේ පැවැත්වීමේදී සංඥා ස්කන්ධේ අපේ දාසෙක් විදිහට නෙමෙයි කටයුතු කරන්නේ අපි දාසකත්වයේ තියාන එයාගේ වෙනම පැවැත්මක් තියෙනවා සංස්කාර ස්කන්ධයක් තියෙන අපිට වැඩ නොකර ඉන්න බෑ වැඩ නොකර ඉන්නකොට එන පාළුව නිසා අපි මොකක් හරි වැඩක් ඔළුවේ දා ගන්නවා. ඒකල ඉවරලා කිතුල් ගහට නැගපිනිය කතා කියනවා. මෙන්න මේ தත්ත්වේ වේදනා සංඥා සංස්කාර කියන මේ තුනේ தත්ත්ව තියෙන තාක්කල් විඥානයේ ගැලවුමක් නැහැ. ආවත් විඥානයේ මේ Nirodhe මේ වෙන්නේ Nirodha මාර්ගය මේකයි කියලා තිබ්බත් අපිට තේරෙන්නේ දැන් මම අවලංගු කාශයක් වටපත් වුණා වගේ කියලා. කිසි දෙයකට වැඩක් නැති කෙනෙක් වටපත් වුණා කියලා. ඉතින් ඒක නිසා මේ විඥානයේ තෙන්ද එනකොට මේකයි බුදුහමර වෙන්න මාර්ගය කියලා මම මේ කතා කරන්නේ මට තියෙන අත්දැකීම හැටියට ඒක තේරුම් අරගන්න පුළුවන් නම් තේරෙයි මේක පුංචි කාලේ ඉඳලා මේ වෙනකම්ම අපිලක තිබිලා තියෙනවා හැම වෙලාවෙදීම තේරෙන පටන් ගන්න අපි ළඟ තිබිලා තියෙන කවදාවත් මේක බාරගත්තේ නැහැ. අපි හිතුවා වෙනම ක්‍රමයකට නිවන් දකින්න පුළුවන්, වෙනම ක්‍රමයකට දුවිලෝකේ දපයන්න පුළුවන්. මේක මාර්ගය කියලා තේරෙන්නේ. ඒ නිසා භාවනාවෙන් නෙවෙයි මේක හම්බ වෙන්නේ මේක උප්පත්ති ලක්ෂණයක්. මේ manussත්වයත් එක්ක තියෙන ගතියක් මේ විඥාන විවේකීට කැමැති ප්‍රකෘති හිත. උපක්ලේශවලට බැඳිච්ච ගමන් ඇවිසිලට කැමැති. ඒක නිසා අවිසින්න කැමැති වෙනකොටම වෙන නාම රූප දෙකෙන් තේරුම් ගන්න ඕන විඥානය පෝෂණය ලැබුවා. යයිති ඒක දිගේ යනවා. මට කොහොමද මේ නාම රූප ගෙවම් කරන තැනට යන්න පුළුවන්න්නේ මුළු ජීවිතය සඳහා නෙවෙයි හැම සතෙක් සඳහා නෙවෙයි. එක මිනිහෙකුට එක දවසක් එක දවසකුත් එපා. එක චිත්තක්ෂණයක් යන්න පුළුවන් වුණොත් පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒ නිසා යම් කිසි විදියකට ਸਰුවත්ංශය සඳහන් කළා තියෙනවනම් ඒවං විඥානස් විඥානං විඥාන සමුදයෝ විඥාන නිරෝධෝ විඥාන නිරෝධගාමිනී පටිපදාය මෙන්න මේ කාරණා හතර යම් කිසි වෙනකොට යම් කිසි කෙනෙකුට හොඳට ඒ ඒ එන වෙලාවේ අස්පනා අපිට දැක ගන්න පුළුවන්කමක් තියෙනවා මේ හුස්ම එනවත් එක්කම විඥානේ පහළ වෙලා මේ රූප ධර්මයක් කියලා හඳුනාගෙන හුස්ම නැති වෙලා යනකොට ඉවර වෙනවා ඒ නිසා එක හුස්මක් ඇතුලේ පටන් ගන්නෙත් නිවනෙන් ඉවර වෙන්නෙත් නිවනෙන් මැද හරිය තේරෙන තාක්කල් සංසාරේ ඒ නිසා විඥානේ පටන් ගන්නකොට හුස්ම පටන් ගන්නකොටම නොදැනෙන තැනක ඉඳලානේ දැනෙන තැනට එන්නේ අන්න එතන තමයි විඥානය හටගන්න තියෙන්නේ ඊට පස්සේ දැනෙන තැන අන්තිමට ගෙවි නොදැනී යන තැනදී හැම හුස්මක්ම ඉවර වෙන්නේ ඔන්න වගේ නිරු මේ මේ විඥානයේ ගෙවි යෑමකින් ඉතින් ඒ දෙක අල්ලන්න යන එක තමයි මේ භාවනාදී අපි කරන්නේ හුස්ම එනකොටම එළඹ හිටින්න ඕනේ යනකොටම එළඹ සිටින්න ඕනේ එළඹ සිටින්න සිටින්න සිටින්න සතියේ ඊටාම සියුම් තත්වයකට සමාධියේ ඊටාම සියුම් තත්වයට යනකොට දැනීමේ ඉඳලා නොදැනීමටපත් වෙන හැටි නොදැනීමේ ඉඳලා දැනීමටපත් වෙන හැටි. ඉතින් මේක නිසා කියනවා නිින්ද යනකොට බලන්න. නිින්දෙන් අවදි වෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න ඊටට. ආන්නේ දෙක තමයි හුස්මක් පාසා සිද්ධ වෙන්නේ. ඒකට වේදනාවකත් මුලැමැද ආග. සංඥාවක් තියෙනවා නම් ඒක හරි අමාරුයි මුලැමැදා කතා කරන්න. සංස්කාරක මුලැමැදාක බැලුවොත් මේ විඥානයේ හැම අභිධර්මකමික හැම චිත්ත වීදියකම මුලයි අගයි දෙකම මේ නිවනට යන්න පුළුවන් මැද මාවතට පාර තියෙනවා. මෙන්න මේක අල්ලා ගන්නවයි කියන එක අමාරු නැති නිසා නෙවෙයි. යහ දක්ව නැති නිසා. හොඳම වැඩේ තමයි ජෙනරේටරයක් වැඩ කරන හැටි බලන්න ජෙනරේටර් නතර කරන්න. නතර කරන්නේ නැතුව එන්ජින් එක කෑම් එක වැඩ කරන හැටි මේ එන්ජින් එක මේ ජෙනරේටර් එක මේ ඩයිනමෝ එක කියලා තේරුම් ගන්න බෑ. එන්ජින් එක දුවන සාකල් එන්ජින් එක ස්ටඩි කරන්න බෑ. ඒකයි කියන්නේ රූප නැත්තනකට ඵලයන්, ශබ්ද නැත්තනකට ඵලයන්, ගන්ධ නැති බලන බඳ, රස නැති බලන ආශාසය දීලා ආශාසය අන්තිමට බසපන්. බසගෙන බසගෙන යනකොට ඔන්න මැෂින් එක ස්ලෝ ඩවුන් වුණාට පස්සේ ගල්වල බලතේ. බලවල බලන්න ඕන පෙන්නනවා යා. ඒක ආය බුද්ධ ජානනාංශ කියන හිතෙන් ගියාට පස්සේ ඒ පෙන්නුවට බාර ගන්න කැමති නැත්තම් ඊට පස්සේ ආය හයියෙන් උස්ම ගන්න. ඇත් දෙක අරිනවා. දුවනවා. එහෙම නැත්තම් වෙන ගුරුවරයෙක් හොයන යනවා. මේ ආනාපානෙ මට හරියන්නේ නැහැ කියලා කියනවා. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේක මා හිතේ ෂටගතියක් හිතේ මායාවී ගතියක් කියලා දන්නේ නැති නිසා කවදා හරි තීරුම් අරගත්තොත් එයාට තීරුම් ගන්නවා ඇත්තටම මෙච්චර අපේ ජීවිතේ සංකීර්ණ නැහැ ළමා කාලේ කියලා. ළමා කාලේ මිටදී බොහොම පිරිසිදුයි. ඊර්ෂ්‍යා ක්‍රෝධමන නැහැ. රණ්ඩු සරුවල් නැහැ. දැන් වැඩි උණයි කියලා මේ දැනුම ආවයි කියලා නිවන් දකින්න තියෙන නුසුදුසුකමක් නෙවෙයි. හැබැයි මේක හරි ක්‍රමයට බලන්න. ටිකෙන් ටිකෙන් අඩු කරලා හිත ගෙනියන්න ඕන ළමා මනසට. වැඩ කියන්නේ නැති කර කරන්නේ නැති තැනට ගිනිය හැම පරියන්කෙදීම කරන්න ඕන කරනකොට කරනකොට එයාට ඒ ඒ විඥානය කියන එකත් මෙන්න මේ සීමාව ඇතුළේ වැඩ කරන්න මෙන්න හට ගන්න හැටි මෙන්න මේක ගෙවෙන හැටි මෙන්න මේක අපි දැන් හට ගන්න පැත්තෙන් උදව් කර කර ඉන්නේ ගෙවෙන පැත්තට කොහොමද උදව් කරන්නේ ගෙවෙන පැත්තට කොහොමද ක්‍රමසාවිදි හොයන්නේ කියලා බලාන යනකොට අර හැවහලන සර්පේක් ඒ හැව ගැන බලාපොරොත්තු අතහැරලා හලන්නසේ ඔය හුස්මක් හුස්මක් පාස ගෙවි යන විඥානයේ සතුට වෙන්න පටන් අරගන්නවා ඒ නිසා එතෙන්ට යනකොට දෙන්න පුළුවන් කමටහනක් තමයි එතෙන්ට යනකන් සංසුද්ධ කරගෙන යන්න පුළුවන් නම් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක තේරෙන්නේ හුඟක් වෙලාවට අරසිය නමුත් ප්‍රශ්වාසයේ ගෙවි යන දිහා බලනින්න කියන්නේ. ගෙවෙන ගෙවෙන ගෙවෙන ප්‍රශ්වාසයේ අන්තිමටම ගෙවෙන හැටි බලන්න. එතකොට අනිත් එක පටන් ගන්න ඉවරයි. කමන්නේ ඒකත් ඇවිල්ලා සම්පූර්ණ ගෙවෙන හැටි බලන්න. එතකොට මේ ගෙවන් වෙන පැත්ත හරිම කාලකන්ණි. ඒ කියන්නේ මේ මේ හරියට කියනවානේ එම්බම් කරන මිනිහගේ වැඩක් තියෙන. හැමදාම හම්බෙන්නේ මිනි ඒවා සුද්ධ කරන එකයි කියන්නේ උට. මිනි පෙට්ටි සාප්පුවක වැඩ කරන එකේ ජොබ් එකක් හම්බ වෙන්නේ. කාලකන්නිමයි. ඕවර් ටයිම් වැඩි වෙන්න වැඩි වෙන්න මිනි වැඩි. යුද්ධ වැඩි වෙන්න වැඩි වෙන්න ජොබ් එක හොඳයි. ඒක මේ කියනවා මේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ නගරයේ කසල සෝදකයාට මේ විශාල උත්සවයක් තිබ්බ දවසට ලොකු සතුටක් පහළ වෙනවලු අද ගොඩක් අසුචි කියන නගරේ මට ඕවර් ටයිම් කරන්න පුළුවන් කියලා. නගරේ සුද්ධ කරන්න තියෙනවානේ. ඒ දවස්වල තියෙන බාල්දි වැසිකිලි බාල්දි ගොඩක් අද හම්බ වෙන නිසාමට ඕවර් ටයිම් කරන්න පුළුවන් කියලා මේ ඒකළු chance එක. ඒ වගේ හැඟීමක් වෙනවා භාවනාවේදී හැම දෙයක්ම චිත්ත වීදියක් පාසා රූප ධර්ම නාම ධර්ම එකම හැම එකම ගෙවම් කරන මොහොත හරීම කාලකන්ණි. හරීම පහළුයි. හරීම තනි හෙන ගහච්ච සෝම් පිටිනියක් වගේ. ඉතින් ඒ නිසා අපි ඒක ඒක <clears throat> නොදකීම සඳහා කරන්නේ මොකද්ද? ගෙවීම දිහා බලන වෙන්නකොට ඇතිවීම දිහා සාතරව බලනවා. ඇති වෙන ඇති වෙන බබා දිහා බලනවා. දැන් භාවනා කළා විපස්සනාට යනකොට භංග ඥාන, බයතුපට්ඨාන ඥාන වලදී පින්නලා තියලා තියෙන්නේ ඒක ගෙවෙද හැටි බලන ඉඳ පුරුදු කරාට පස්සේ ඒ මනසට සාධාරණ අසාධාරණ කියන එකේ වටිනාකම නැතුව යනවා. හරි වැරදි කියන එකේ වටිනාකම නැතුව යනවා. සැප දුක කියන එකේ වටිනාකම කොයි එකත් මේ ගෙවෙන්නේ නැත්තනේ. මේ යන මට කඩළු මොටද කියලා අපේ පැත්තේ කතාවක් තියෙනවා. මිනිස්සෙක් කතා කරන කියනවා ඒ යන මිනිසෙකුට මේ ඔහෙ නෙමෙයි කඩුල්ල තියෙන එහා පැත්තේ කියලා. නේ අයිසි මම මේ යන ගමන් මං ආයේ මේ පැත්තේ කවදාවත් එන්නේ මම යන මට කඩුල්ල මොකටේ. මම දැන් ගිහිල්ලා තියෙන්නේ. උඹට ඉදන් අයිති කරේ ඔබලා හිතපන්. ඒ වගේ භාවනා කරන මනුස්සයට මොන කවුරු කඩුල්ල දැම්මත් වරුවේ හියාර ආපු මට මොන ඉංගන්දෝයි කියනවා. මං වරුවේ හියට ආයේ මට වෙන්නම ටික හිය අහලා මම යන්නේ කියලා තියෙන්නේ මට මොකටේ ඉංගන්. ඒක අයිතිකාරයට තිබිච්ච. ඒ වගේ ඔය සාමාන්‍ය සාමාන්‍ය හරි වැරදි සදාචාර සේරම තියෙන පටන් ගන්න බන්න කියලා. කවදා හෝ අපේ ওই Nirodhesa Nirodhagamini ප්‍රතිපදාව බලන පැත්තට හිත ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඉගෙන ගත්තා කියලා මොනවද ඔළුවේ දාගෙන තියෙන්නේ පටන් ගන්නමක් මංගලයි සුඛයි සුබයි ආත්මයි කියලා තේරුම් ගත ලෝකෙක ජීවත් වෙන්නේ අපි නමුත් මේක අසුබයි දුමංගලයි අනාත්මයි කියලා බලනකොට දේවල් වල නැතිවීම දකින්න දකින්න ලාභයි අර තිබුණ කාලකන්ණි මුස්පින්තු ගතිය වෙනුවට තමයි තේරෙන පටන් ගන්න මේක නොදකින්න තාක්කල්. මේ මධ්‍යම හිතකින් නොදකින්න තාක්කල් අපි දැන නොදැන කරන්නේ අලුතෙන් සංස්කාර සඳහා, කර්ම සඳහා බීජ පළ කරන එක විතරයි. ඒ නිසා මිනිපෙට්ටි සාප්පේ ජොබ් එක හොඳයි. ඉවරේ බලන්න තියෙන්නේ. ආ මේක බලන්න කී දවසේ අපිට දෙනවා යකෝ භාවනා කෙරුවේ මේකටද මේකම කාලකන්ණි ජීවිතයක් නේද කියලා. ඒ හැම එකම ඉවරනේ පේන්නේ. ගෙවන් කිරීමනේ. නමුත් ඒක සරුවචනාංශයේ සඳහන් කරන්නේ එහෙම වුණොත් වෙන විඥානස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තිය. නිබ්බිදාවගේ රාගයේ වෙනුවට ඒ නිකන් මේ මල් මල් චීට් එක කල්යano කල්යනකොට ඒකේ වර්ණ විරංජනේ වෙන්න පටන් ගන්නවානේ. පටන් ගන්නකොට වගේ නෙවෙයිනේ. අන්න ඒකට කියනවා විරංජනයට විරාග කියන වචනේ පාවිච්චි රාග කරන්න බෑ. පැදෙන ගතියක් නැහැ. නිබ්බිදා කියලා කියන්නේ නිර්වින්දනයක් පහළ වෙන්නේ. රසවින්දනයක් නෙවෙයි. නිබ්බිදා විරාගා නිරෝධා දීක නිරුද්ධ වෙලා යන හැටි. මේ ඉර පායන්කොට තරුපන්තිය මැකිලා යන හැටි තේරෙන පටන් අර ගන්නවා. අනුපාදා විමුක්තස මොනම දෙයක්වත් බැඳලා මේක මගේ කියා ගන්න බෑ. අල්ලන්න දෙයක් නැහැ. ගෙවෙන වලිගේ විතරයි යහුවේ. ආන ඒක විචිකිතකෙ වෙච්ච කෙනාට බුදුහාමුදුරුවෝ කියනවා මනාකොට මිදිච්ච කෙනයි කියලා. මම කියනවා පැහැදිලිව මේ රහතන් වහන්සේගේ හිතකට විස්තර කරන එක මම මේ සම්බන්ධ කරන්න හදන්නේ භාවනා කරනට අතරමැදදී తాවකාලිකව අපිට දකින්න හැටි. නමුත් ඒ පිළිබඳව අපි මුස්පීන්තු හැඟීමෙන් භාවනා කරනවා නම් ෂටමායාවී ධර්ම වලට ලක් වෙලා යට වෙලා මායාකාරී ධර්ම වලට යට වෙලා අපිට කවදාකවත් මේ තෑග තෑග විදිහට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා භාවනාදී කම්මැලිකම, නිරෝධය, විම්බිදා, මුස්පීන්තුකම එනවනම් සුබදේව, ත්‍රිදේව්දුව ගෙට වැඩියා කියලා හිතන්නේ කියලා කියනවා. භාවනාදී වේදනාවක් එනවනම්, තනි ගතියක් පාළු ගතියක් දැනෙනවනම්, භාවනාදී මට මේ කාටවත් කියා ගන්න බෑ කියලා හිතෙනවනම්, භාවනාදී මට මේ මොකද වුනේ කියලා මතකෙට යන්නේ නැති ගතියක් තියෙනවා. මේ තමයි නිවනේ නාම ධර්ම සම්බන්ධ ලක්ෂණ හතර. පෙර නිමිති හතර. රූප ධර්ම ගැන කතා කරනවා නම් මේක පටවිද මේක ආපද තේජද වායුද කියලා නම් කරගන්න බැරි වෙනවා. හිත හතරමා ධාතුන්ගෙන් හරහා ගිහිල්ලා අතරමැද තියෙන අවකාශයේ මේ අතරමං වෙනවා. රූප ධර්ම වෙනුවට මේ ඒකට කියනවා අභාව ප්‍රත්‍යක්ෂයට වැටෙනවා කියලා. භාවයේ තමයි පටවිය ආපෝ තේජෝ ඇති බව. ඒකේ නැති ගතිය තමයි හාත්පස මේකේ තියෙන්නේ. හරියට මේ මේ පැණි පිරලා තියෙන්නේ මේ වදේ. මේ වදේ හාත්පස පැතිරලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ පැන් ටික අල්ලගෙන ඉන්නේ. නමුත් අර වදේ මේ පැණි වලට අපි මීය කන්නේ. නමුත් මේ වදේ හැඩේ අරන් දෙන්නේ වටේ තියෙන මේ මේ ඉටි වලින් අනේ ඉටි වගේ තියෙන්නේ අවකාශ ධාතුව. ඒ අවකාශ ධාතුවේ හිත ගියාට පස්සේ පේනවා පටවියාපෝ තේජෝ තියෙන තාකල් විපරිණාමයට ලක් වෙනවා. අවකාශ ධාතුවේ මොකුත් නැති නිසා කවදාකවත් ඒක වෙනස් වෙන්න දෙයක් නැහැ. පටලෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි ඔය භාවනා කරලා වල මේ කියා ගන්න බැරි පහළ වෙන තනි වෙන ගතියදී හොඳට බැලුවොත් පේනවා අහල හත් ගව්වක පේන කෙනෙක් නැහැ. සම්පූර්ණ හිත නිදහස දසිනේ පාළුවක් කියලා අපිට පෙනුනට ඕකට තමයි බුදුහාම විමුක්තිය කියලා කියන්නේ. අපිට වචන 60ක මාරු කරන්න වෙනවා. කවදා හරි මෙතන ජීවත් වෙනවා නම් නැති වෙන්න දෙයක් නැහැ. මොකද පැදුරින් විතර බිම පිටියේ මිනිහර පැදුරින් විතර වැටෙනවා කියලා දෙයක් නැහැනේ. ඔන්න ඕක මරණ වේලාවේදී කරන්න බෑ. වයසට ගියාම කරන්න බෑ. ලෙඩ වුණාම කරන්න බෑ. හොඳ තරුණ වයසේදීම පුළුවන් තරම් හිත එනත විඥානයේ අන්නතර ගිවං කරන මට්ටමට ගිහිල්ලා හිත වට ගන්න නැතුව ඒ වගේ විඥානයේ විසින් දෙන ගොඩ පෙරක දොරකම් අහන්නෙත් නැතුව කාය ජීවිත নিরপেක්ෂ වෙතින් ගියාම බුදුන් කියනවා මෙන්න මේ විමුක්තිය මෙන්න මේ ගැලවුමට ගැලවුණා නම් ඒ විඤ්ඤාණයට සුවිමුත්තයි කියලා කියන්න පුළුවන්. නිකන් සාමාන්‍ය අරක්කු බීලා මේව නැත්තම් වෙන කුඩු ගහලා ලබන විමුක්තියක් නෙවෙයි මේ. ඒක කියන්නේ සූස්තිය කියලානේ. එහෙම එකක් නෙවෙයි. ඊටත් වැඩිය සූස්තියක් තමයි හැබැයි මේක වියදමකින් නෙවෙයි හම්බ වෙන්නේ Tamanda ශිල්පික මේ ඉන්දියෙන් හම්බ වෙනවා. අන්න එහෙම සුවිමුත්ත කෙනෙක් ඉන්නවනම් නැත්නම් සුවිමුත්ත වීමේ ක්‍රමයේ දන්න කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා කේවලයි කියලා සඳහන් කරලා තියෙනවා. කේවලයි කියලා කියන්නේ හොඳ නරක හරි වැරද්ද කියන ද්වේතාවයට වැටෙන්නේ නිර්පේක්ෂ தත්ත්වයටපත් වෙනවා. ඒ නිර්පේක්ෂ தත්ත්වය මේ ලෝකෙට මොනම විදිහකින්වත් අයිති නැහැ. මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් කිව්වට බාර ගන්න කැමතිත් නෑ අපේ තර්ක මනස බාර ගන්න කැමති නෑ කේවලයි කියලා කියන්නේ තව එකට අපේක්ෂාවක් නෑ নিরপেক্ষයි දෙකක් නෑ එකයි ආහන එතෙන් ගිය මනුස්සයට ආයේ සංසාර වට ගැලවුමක් නෑ කියලා ඒකකොට පෙන්වන මේ ජීවිතයේ අත්දැකියක්ක් මේක අත්දැකීමක් කියලා කියන්න බෑ මොකද කාටවත් කියන්න බෑ අත්දැකීමක් කියන්න බෑ මතකෙට යන්නේ නෑ මේක නමුත් භාවනා කරන උගෝ දෙනෙක් මෙතෙන් යනවා ඒක හරියටියට මේක මධ්‍යම ප්‍රතිපදා බව දන්නේ නැහැ මොකද එක්ක සුචරිතවාදයට අහුවෙලා එහෙම නැත්නම් භාවනාවේ ලබන්න ඕන ප්‍රතිඵල පිළිබඳ පූර්ව නිගමන වල ඉන්න මට මේකයි හරි භාවනාව කියලා. නමුත් භාවනාදි වෙන්නේ මොකද්ද තියෙන සීරම ගෙවිල යන එකයි. ඒ සංඥා පද්ධතිය පවා ගෙවිල යන එකයි. අන්න එකට ලෑස්තිලා යන්න පටන් අරගත්තොත් පේනවා කවදාකවත් නිවන හම්බෙන්නේ භාවනාවෙන් නෙවෙයි. භාවනාවෙන් කරන්නේ මේකට තියෙන බාධක ධර්ම ටික අයින් කරන එක විතරයි. නමුත් ඊගාටිතර වෙන රහිස්තන නිවනයි කියලා අවබෝධ කරන එක වෙනම කතාවක්. ඒක ඒක මේ දෘෂ්ටියටයි තියෙන වැඩක්, පෙරදැක්මටයි තියෙන වැඩක්. ඒ දෙක තියෙනවා නම් බුදුරජාණන්සේ සඳහන් කරන්නේ දිට්ඨිං චානුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කවුරුත් දිෂ්ටිකට වැටෙන්නේ නැතුව යහ දර්ශනයක් ඇතුව මේ සීලය තියෙනවා. සීලවන්ත වෙන්න ඕනේ. ඒ මනුස්සයා කාමරාග දෙකෙන් අයින් වුණොත් ආයේ මව් කබකට යන්නේ නැහැ. එහෙම නැතුව කොච්චර එකතු කරත් පින් වශයෙන් හෝ පව් වශයෙන් හෝ භාවනා ඥාන වශයෙන් හෝ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් හෝ මොනවා කෙරුවත් ඔක්කොම නාම රූප කොටසට වැටෙනවා වැටෙන තාකල් ඉතින් විඥාණයට පොර. ඒ නිසා මේ ගෙවම් කිරීමේ වැඩපිළිවෙල, ගෙවා දැමීමේ වැඩපිළිවෙල පළවෙනි වතාවට සිද්ධ වෙන්නේ ඔය උත්කෘෂ්ඨවත් විදියටම සිද්ධ වෙන්නේ සෝවාන් මාර්ගයේදී. ඊට පස්සේ ඒකම නැවත නැවත කරන එක තමයි ඊතර මාර්ග ඥානවල කරන්නේ රහත් වෙනකොට එච්චරම ලොකු කුණක් ඉතුරු වෙලා නැහැ. නමුත් මේකේ කියන විදිහට එයාට ඒක පිළිබඳ දෘෂ්ටිය හෝ අවබෝධය පටලවිලක් නැති නිසා ඒක නිකන් කණ්ණාඩික වැඩිචි දූවිලි ටිකක් රෙදිකාලකින් පීලා දානවාගේ පීලා දානවා. දැම්මට පස්සේ තේරෙනවා මේ වගේ පෙරලියක් ඇති වෙච්ච කෙනෙක් කොහොමද සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්නේ කියලා. මොකද හැම වෙලාවෙම ලෝකයා මොනවාරි එකතු කරන්න හදනවා. නාම රූප එකතු කරන ලෝකෙක ඉන්නේ. පිං හරි වශයෙන් හරි කමන්නේ. ඉතින් එහෙම ලෝකයකට ගිහිල්ලා මේ නාම රූප දෙක තියෙන තාකල් විඥානය තියෙන තාකල් සංසාරේ සුවිමුත්තත් නැහැ, කේවලත් නැහැ, වටේ කරකිනවා කියලා කිව්වොත් ආගමට සෑහෙන බාධායි. ආගම් වලට බාධායි. බුද්ධහම විතර නෑ කොයි ආගමකටත් බාධායි. තා ආගම්කාරයෝ කොහොනකත් ඒකට කැමති නැහැ. නිසා මේ ධර්මයේ මේ අනුපාදා පරිවර්ත වගේ දේවල් බහුවචනෙන් කතා කරපුවා මේක දෙන්නේ කොට දාන්න එක්කනටයි අදාළ. Taman තේරුම් ගත්තොත් Taman නිදහස්. තව කෙනෙකුට දෙන්නත් බෑ දෙන්න ඕනකමකුත් නැහැ. ඒක ඒක කරන්න බැරි දෙයක්. හැබැයි එහෙනම් මොකටද මේ බණ කියන්නේ? මොකටද එන මේ ත්‍රිවිටකේ? බුදුහාමුදුරු කියලා තියෙන මේක විවුර්ත කරලා තියපන් කැමැති කෙනා ගනි. ඒ නිසා කාටවත් පටවන්න බෑ. පටවන්නත් බෑ. ඒ වගේම ගන්නේ කොයි මනුස්සයාද කියලා එයාට කියන්නත් බෑ කියන කෙනාට කියන්නත් බෑ. සම්පූර්ණ විවුර්තයි රබර් කැලයකට ගිහලා ඉන්න වෙලාවේ කොයි වෙලාවෙ රබරට පුපුරයිද කියලා කියන්න බෑ. අහුවෙන්නකොට අතන එකක් ටෝස් ගන්නවා මෙතන එකක් ටෝස් ගන්නවා ක්‍රමයක් නැහැ. ඒ නිසා විඥාණයට යනකොට අකාලික භවයේ කලින් අතු කියන්න බැරුව වහා සිදුවෙන ගතිය හරීම ඉලෙක්ට්‍රික් විදිහට වෙන්න පටන් ගන්නවා. ඒක මේ මේ භාවනා කරන පිරිස් එක්ක ඇසුර කරනකොට ඒ ඒව අයිතිවාසිකම් කියන කිසි කෙනෙක් ගාව ඒ ගුණේ නැහැ. අයිතිවාසිකම් කිසිත් නැතුව කැප වෙලා භාවනා කරන මනුස්සයා ප්‍රතිපත අරගෙන පැදුරටත් නොකිය ගෙදරත් ගිහිල්ලා. අයිතිවාසිකම් රකින්න කට්ටිය එව්ව බැඳගෙන අනමිටිය කරේ තියන අයිතිවාසිකම් කතා කර කර ඉන්නවා. ඒක නිසා මේ ආගම සහ ධර්ම දෙක තේරුම් ගැනීමේදී විඥාණය විඥානස්කන්ධයේ තේරුම් ගැනීම හරීම අමාරු හරීම විප්ලවීයයි. ඒ වගේම හරීම සම්ප්‍රදාය කඩන බිඳින සුළුයි. හැබැයි හොඳ තේරවාද ආචාර්යවරු දිහා බලනද බුදුහාමරගේ ධර්ම දිහා බලනද ඒ කොච්චර විඥානේ තේරුම් ගත්තත් කොච්චර ඒක මේ සමාජ ධර්මයට විරුද්ධව ගියා කියලා දැනගත්තත් කවමදාකවත් ඒක සමාජ ධර්මයට විරුද්ධ විදියට තියලා කතා කරන්නේ සමාජයට ගරු කරලා යන පද්ධතියට ගරු කරලා වැඩ කරනවා හැබැයි Tamange වැඩ කටයුතු කරනකොට කවුරු කොයි දේ කරගත්තත් ආයේ කර්ම රැස් වෙන්නේ නැති වෙන විදිහට විඥාන ගැටෙන් මේ මායාවෙන් ගැලවිලා යන කටයුතු ඒක නිසා ඒක හැම වෙලාවෙදීම නැවත නැවත බණ ඇහිීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් බණ භාවනා කිරීමෙන් තාම අපි ඉන්නේ තාමත්ම මේ ධනගාන වයසේ ගොඩාක් වැඩ අපිට තියනවා කියන හැඟීමෙන් මිස දන්නවා කියන හැඟීමෙන් ගියොත් නම් කරන්න බෑ. ඒ නිසා හැමදාම පුළුවන් තරම් මේ සර්වඥ දේශනාවල වලට අහුම්කම් දෙන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, කල්යාණ මිත්‍ර ඇසු කරන්න ඕනේ, තම තමන් භාවනා කරන්න ඕනේ. හැබැයි කවම දාකව මොනම හේතුවක් නිසාවත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රතිඵල බලාපොරොත්තු වීම තුච්චයි නිහිනයි පාහරයි. හැබැයි කල යුත්තේ 100%ක් කරන්න එතකොට ධර්මයේ වැඩි බාර ගන්න. ඉතින් ඒක ඔය කියන මට්ටම උනත් එන්න එසේ මෙසේ කැපකිරීමක් කරලා බෑ. ඉතින් නමුත් මේ වගේ අපි අර එකම පැත්තකටලා කවුරු හරි තම්බලා දෙන බඩක් කාලා ඉන්නකොට අපිට කතා කරන්න පුළුවන්. ගමක නගරයක කතා කරන්න බෑ. කතා කරන පරිසරයක් නැහැ මොකද ඒක වෙනම ලෝකයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තේරුම් අරගන්න මේ වගේ තැන්වල ගත කරන පැයක් පවා පුදුමාකාර වටිනාකමක් තියෙන. ඒ වගේම තමයි ඒක නිකන් ගත කරලා ගත යන්නේ නැතුව හැකිතාක් දුරට අර ගැඹුරු මේ උපාදාන ස්කන්ධයේ ගැඹුරු මට්ටම් වලට යආ ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ ජීවන රටාව මොකද්ද? ඒක නැවත නැවතත් ලැබෙන විදිහට ජීවන රටාව සකස් කර ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒකට මේ තොරතුරු ටිකත් මම හිතනවා උදව් වෙයි කියලා. ඒකයි මට හිතුනේ අපේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරන්න කියලා. එසේම උදව් වේවා. එසේ උදව් වීමෙන් ඒ සුවිමුත්තු භාවය තදංග වශයෙන් මේ ජීවිතේ ලබාගෙන ඒ කේවල ස්වරූපේ කාටවත් විස්තර කරන්න බැරිවුණ තමන් නොගිය ගමනක් යන බව තේරෙන බව සහ මේකමයි සංසාරේ ගැලවීම කියන අදහස ශිරු දිනාටම පහළ වීම පිණිස මේ ධර්ම කොටාසේ හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කාතර මොතිනුන සාදරේ ආරාධනා කරන එහෙම නැත්නම් සම්ප්‍රදාන කූලව දිකටි තුලින් දේශනා සතිවාරය સમાપ્ત කරමු කියන්න කරන දෙයක් නැත්තම්. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට මේ පැහැදිලි කරගන්න පුළුවන්ද දැන් ආස්වාස ප්‍රස්වාසයේ ආරම්භයේ පටන් කෙලවර දක්වාලා තියෙන්නේ. විඥානයත් එක්කම ඇතිලා ඒ ප්‍රස්වාසයේ ගෙවි යනකොට විඥානයත් ගෙවි යන කතාවක් තමයි වුනේ. ඒක එහෙමද එක ආස්වාසයක් හෝ ප්‍රස්වාසයක් තුල අපි මේ සම්මුති ආස්වාස ප්‍රස්වාසයත් අතර සිද්ධ වෙනවා. ඒ නිසා විඥාන කෝටි ගානක් ඔය තුල පහළ වෙනවා කියන එකත් එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයේ මොන විදියකටද කියලා ටිකක් විස්තර කරනවා. ඇත්තටම ඒකෙත් ඔය මං කියපු එකටත් වැඩිය තව තව පිටි ගහලා තමයි ඔය ප්‍රශ්න නගින්නේ. කියන්නේ ආස්වාසේ අපි ගන්න ආස්වාසයක් ඇතුළත ආස්වාස ලක්ෂ ගණනක් තියෙනවා. හැම ආස්වාසයකටම මුලක් මතක ගන්න තියෙනවා. හැම මුලකදීම විඥානය හට ගැනීම පහනවා. හැම අවකදීම විඥානය ඉවරනවතර සතිය නැති හිතට ඒ වගේ දෙයක් අල්ලන්න බැරි නිසා gediya පිටින්ම අල්ලලා දීලා කියන අඩු ගානේ ආස්වාසයේ මුල සහ අඩු ගානේ ප්‍රස්වාසයේ යගවත් බලන්න කියලා මුළු චක්‍රය. එතකොට ඒක එක එක එක වශයෙන් ගත්තාම පේනවා ආස්වාසයේ මුලට කලින් ආස්වාසය අත්දකින්නත් බෑ, විඳින්නත් බෑ, අඳුන ගන්නත් බෑ. එතකොට වෙන්කොට හඳුනා ගැනීම නිසා එතන ආශාස සම්බන්ධ කාය විඥානය පහළ වෙලා නැහැ. ඊට පස්සේ ප්‍රසවාසය ගෙවිලා ඉවරනාට පස්සෙත් ඊ ගාවතරේ ආය ආශාසිකෙන් හෝ කාය විඥානය හෝ ම විඥානය පහනකම් විඥානය අතරමැද විරාමයක් තියෙනවා. ඒ දෙක ප්‍රකටයි. නමුත් ඒ තියෙන එක හෝ මරණයේදී ඇති වෙන එක හෝ ආශ්වාසයක් ඇතුළත ලක්ෂ වාරයක් පහළ වෙන එකේදී ඇති වෙන එකේ චිත්ත ධර්ම වල කිසි වෙනසක් නැහැ. ඔක්කොගම තියෙන්නේ බහ බහ ඇති වෙන ගතිය. ඉතින් ඒ නිසා අර මයික්‍රොස්කෝප් එකෙන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් පෙන්වන්න ඉස්සෙල්ලා සාමාන්‍ය සම්මසන ඥාදී කලාප සම්මසනයක් කරන්නේ ආශ්වාසි gediyak විදිහට ගන්න. ප්‍රශ්වාසි gediyak විදිහට ගන්නවා. એટલે ඒ gediye මුලක් මැදක් අකක් පේනවා. ඊට පස්සේ බලන්න යනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා මේ උඩට ඉහළට යනකොට ලිෆ්ට් එකේ නගිනවද පඩියෙන් පඩිය නගිනවද කියලා. පඩියෙන් පඩිය නගිනා වගේ පේනනම් ඒක ආශ්වාසයක් ඇතුළත ආශ්වාස රාශි ගොඩක් තියෙනවා. ප්‍රශ්වාස රාශි ගොඩක් තියෙනවා. ඒකට ඒව ඇතුළත ඒව ඇතුළත එක එක එක එක මුලක් මැදක් අගක් තියෙනවා. ඊට පස්සේ ඔය අල්ලන සාමාන්‍ය සතියට දිනුනච්ච සතියට අහුවෙන එකටත් වඩා ඒ දකින පුංචි ආශාස කැලල කරත් ප්‍රසවාස කැලලේ තව තව කැඩි කැඩි යනවා. ඒ නිසා ඒකට විභජ්‍ය වාදය කියනවා. ලේසර් බීම් එකක් වගේ ලේසර් බීම් එක ඇදලා වැදුනට පස්සේ වස්තුවකට ඒකේ පිට කට්ටේ පුපුරු ගන්නවා. පුපුරු ගාලේ පුපුරු හරහාලේ එසබිම ඇතුළට ගියාම ආයෙ ඇතුළේ කට්ටයක් පුපුරු ගන්නවා. එතකොට පුටි එක දූවිලි වෙලා අහුණකට යනවා. එහෙමෙන් බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි ඇතුළට ගියාම ඔය එක එහෙම මේ අපි දැන් දකින ආස්වාසයක් හෝ අපි ඔය කියන ආස්වාසයක් ඇතුළේ තියෙන ආස්වාසයක් හෝ කියන එක කොච්චර ලොකු කොටසක්ද ඒව ඇතුළේ තව පුංචි පුංචි කොටස් කොච්චර තියෙනවද කියලා කියනවනම් ඒක ඒක ඇත්තට අත්‍යවශ්‍යත් නෑ මේක කයක් එහෙම නැත්නම් ස්කන්ධයක් කලාපයක් ගොඩක් කියන එක විතරක් තේරුම් ගත්තත් ඇති. අපි මේ දකින්නේ රූප වශයෙන් දකින්නේ ගොඩක් කන්දක් කන්ද තමයි ස්කන්ධය කියන්නේ තමයි කය කියලා කියන්නේ. ඒව එක එකක් දකින විඥානයක් ඒ ගොඩට එකක් වශයෙන් පහළ වෙනව නෙවෙයි යම්තාක් රූප කොටස කඩන්න පුළුවන් ඒ කොටන්න පුළුවන් ඒක රෑම කොටසක් පාසාම වේදනාව වශයෙන් විඳින්න පුළුවන් සංඥා වශයෙන් අඳුරන්න පුළුවන් සංස්කාර වශයෙන් සම්බන්ධ වෙන්න ඕන වෙන්න පුළුවන් විඥාණයට වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක වෙන් කරන එකේ අද තියෙන විශිෂ්ටම අපිට තියෙන ලාභය තමයි එහෙමත් පොදුවේ කියන්න බෑ. නමුත් මම කියන්න කැමතියි ඔය භෞතික ධර්ම වෙන් කරන්න විද්‍යාඥයා ගිහිල්ලා වැටිලා තියෙන தත්ත්වේ. ඉස්සෙල්ලා කිව්වේ අණු කියලා. ඊට පරමාණු වලට ගියා. පරමාණු වලින් අංශු වලට ගියා. අංශු වලින් දැන් ඊටත් වැඩි අංශු වලට ගිහිල්ලා කඩලා කඩලා අන්තිමට ගියාට පස්සේ දැන් ඒගොල්ලෝ හරි කරකැවිල්ලක කරකැවිල්ල වැටලා තියෙනවා. ඒ වගේ තමයි බුදුහාම කියලා දෙන කොට වෙන මොනක් නැත්තම් ආස්වාසේ gediyak ඇතුළට බලපන්. ඒක ඊට පස්සේ බලපන්. ඒක බලලා ඒක බලපන්. ඒක අන්තිමට ගියාද බුදු වෙලා මිසක නතර වෙන්නේ නැහැ. කුඩා අංශුවට යන්න යන්න යන්න වහා ඇති වෙන තියෙන ගතිය වැඩි. gediye අඩුයි. gediye දිහා බලනකොට වෙලාවක් තියෙනවා. ඊට කුඩා අංශුව ගත්තාම වෙලාව කියන එකට අර්ථය නැතුව යනවා. ඇති වෙන්නේ නැති වෙන්නයි. ඒ තරමට වෙනකොට තමයි සාමාන්‍ය කලාප සම්මස්න ඉවර කරලා උද්‍යප්පේ ඥානට යනකොට තමයි වෙන්නේ මේකේ නාම රූප කියලා දෙකක් නැහැ. ඇති ආස්වාද ප්‍රසවාස කියලා දෙකක් නැහැ. හිතයි අරමුණයි කියලා දෙයක්වත් නැහැ. මේක එන ගහත දොම පිටිනගේ ලොකු සංස් කියන චලනයක් විතරයි තියෙන්නේ. එක්ක ආලෝකයක් විතරයි තියෙන්නේ නැත්නම් සහැල්ලු ගතියක් විතරයි තියෙන්නේ. ඒක වචන වල දාන්න බෑ. ඒකයි. අනිත් කොටාර විඥානයක් පාල වෙන රූපයක් නැතුව නිකම්ම පුළුවන්කමක් තියනවාද? නෑ ඒකෙදිත් කියන්න තියෙන්නේ ඒකෙදි අතර මූලධර්ම වශයෙන් කීතා කියෙම අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් කියලා කිව්වට පස්සේ එනං ඒ විඥානේ මොකද්ද ආහාර අරගෙන තියෙන්නේ කියලා. භවංග අවස්ථාවද ඒ අවස්ථාවේ අර්ධ චලනදාර ප්‍රේක්ෂාවෙන් වගේ ඉන්නකොට අර අන්තිමට අර බය හිතෙනවා දාලා දුවන්නේ හිතෙනවා එක එක දේවල් හිතට පේනවා කියන්නේ අර උපේක්ෂාවට ආපු අවස්ථාවේ භවංග චිත්තයට අතරේ නිකන් චලන වගේ මතුවෙනවා නියම චිත්ත විති ගමන් කරන්න නැතුව අරමුණ ගන්න. ඒවා සංඥා ස්කන්ධය. අන්න එතෙන්දී නේද ඔය කියන විදිය ඔය බය වීම දාලා දුවන්නේ එතන රූප නැවෙනවා කියන්නේ ඔය අවස්ථාව නේද කියලා. ඔව් ඒකද ඇත්තම ඒකදී විස්තර කරලා තියෙනවා කායනුපස්සන ඉවරනට පස්සේ වේදනා සංඥා දෙක ඊට පස්සේ හම්බ වෙන්නේ. ඒවට කියන්නේ චිත්ත සංඛාර කියලානේ. වේදනාව යම් විදියකට අපිට දරාගෙන කය පවත් ගන්න පුළුවන් උන තුන 45 50 පැනලා සංඥාවල සෙල්ලම පටන් ගන්න හැම වෙලාවෙම බය කරනවා විතර නෙවෙයි විශාල බුදු නමකයි කියලා රහත්ුණයි කියලා බොරුවත් කරනවා. මම ඉෂ්ටිලා දැන් නම් මගේ මේක යන්නේ නැහැ කියලා නිත්‍ය සංඥාවටත් වැටෙනවා. දෙපැත්තටම යනවා. ඒ වගේම සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා ඇත්තටම සද්ද ඇත්තම දේවතෝ කියන සද්ද. එහෙම නැත්නම් ඒව මල පෙරේතෝ කරන බොරු. ඒව කොයි එක ගත්තත් පරාදයි. ඇත්තයි කියලා ගත්තත් පරාදයි මේක සංඥාස්කන්ධය කියලා. අද භාවනා ලෝකේ හිර වෙලා තියෙන එතන. මේක හොඳම වැඩේ කියන්නේ මේක වෙන්නේ ඊටාම දක්ෂ ඉන්න පමණයි. කියන්නේ කයත් කීකරු කරන වචන වේදනා කීකරු කරපු එක විතරයි සංඥාවේ හොල්මනේ එන්නේ. හැබැයි ඒ මනුස්සයා පව ඔකට අහුවෙන්නේ නිවන ප්‍රාර්ථනා කරලා නෙමෙයි භාවනා කරන්නේ. ඔය සුවකිරීම, පේනකීම් අනම්මනම් වලට ගිය ගමන් ඔතනදී කැට පිටින් දෙනවා. ලාභ සත්කාර. මොකුත් නෑ හිතපු තැන හොයන්න හම්බ වෙන්නේ. ඒක ඇත්තටම හරියම අඩුයි සඳහන් කරලා තියෙනවා මම බැලුවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය මේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ දැයෙන්න හොයලා තියෙනවා. පස්සේ බලනකොට සංස්කෘත පදනමෙන් අරන් තියෙනවා. මට හිතෙනවා. ඒ සංස්කෘතියේ හොඳට සටහන් කරලා තියෙනවා මෙතෙන්ට යනකොට දක්ෂ යෝගාවචරයන්ට මේ වගේ විවිධාකාර හැකියාවල් පහළ වෙනවා. යමක් කියන්න පුළුවන්, සැලසුම් කරන්න පුළුවන්, අත තිබ්බට සනීප වෙන, Tamanට උනත් අදිෂ්ඨාන කරපුවාම හරියන තැනකට එනවා. ඉතින් මෙයා කාඳිනවා. ඇන්දට පස්සේ ආය මොකුත් නෑ බුදුන් ආවත් ගලවන්න නම් බෑ හැබැයි වැටුණට පස්සේ නේද? බලුවමනික තරංගවත් වටිනාකමක් ඉතුරු කරලා නෙවෙයි යන්නේ ඕක. ඒ ඒ යක් මල පෙරිතය යනකොට අනුමතක දීලෙත් කඩලා මොනවත් නැතුව නිකන් උඩ ගිය මිනිහෙක් තැති ගහලා බිම දානවා කබරයක් පොලේ ගැව්වා. ඒ නිසා කියනවා මේ ඕව හම්බුණාට ඕව උඹට පුද්ගලිකව හම්බෙන දේවල් නෙවෙයි හේතුඵල ධර්මයක නිසා හිට වෙන්නේ. ඔක මම නෙවෙයි, ඔක මගේ නෙවෙයි, ඔක මගේ ආත්මේ නෙවෙයි. ਸਰවඥාසෝක දැනගෙන කියලා තියෙන්නේ. උඹ පුළුවන් තරම් මූල කර්මත්තානේ හිටපන්. උඹ පුළුවන් තරම් සතියේ හිටපන් කියලා. කියන මිනිහටත් බයි. කියන මිනිහටත් බයිනවා. එහෙම කොහෙද මට කිව්වොත් හරියටම හරියනවා. මට මට නම් සැලසුම් කරලා කරත හැකියි කියලා. ඉතින් ඉතින් ඉහළට යන්නේ ඉහළට බලයන් පල්ලයට යන්නේ පහළට බලයන් කියලා දින එක තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒක හරියන්නේ මේ එසේ මෙසේ පින්වන්තයින්ට නෙවෙයි. එසේ මෙසේ දක්ෂ අයට නෙවෙයි. මොකද කායනපසනාන අල්නවා කියලා කියන්නේ පොඩි වැඩක් නෙවෙයිනේ. එයා දෙයක් පාඩිලා ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අරමුණක තියන්න පුළුවන් වේදනාවලත් කාගෙන ඉන්න පුළුවන්. අයිද වැස්තන සංඥාස්කන්ධේ පටන් ගන්නවා. ඒකේ ඒකදී මේ මහායාන පොත්වල කියලා තියෙනවා ඒක කරන්නේ තන්නේ කරේ යෝගාචරය වටේ ඉන්න පරිසරය ඒ වැඳිල්ලෙන් පිටිල්ලෙන්. ඒගොල්ලෝ වෙලේ ස්තෝත්‍ර ගායනකට මටන් අරගන්නවනේ. පැයක් එක දිගට භාවනා කරන මිනිහා දකින්නකොට හරියට කාලසටහන කරන දානට අනිකුලල කොහොමද? ඔයා මේ මේම කරන්නේ කියනකොට හරියක් කලර එකක් කරගන්න ඕගොල්ලන් හරියන්නේ නැහැ. මම වගේ බලන්න මම කරන හැටි පොඩ්ඩක් බලන්නෝ කියලා ආන්දිනවා. මොකක්වත් නැහැ. ඒක නම් වශයෙන් කියලා තියෙනවා මේ මල පෙරේතෙක්මයි මේ ඇවිල්ලා කටයුතු කරන්නේ. ඒ භූතෙක්මයි. එයාක යනකොට යන්නේ මේ මනසගේ චීචත්ත කෙලසලා. ඒ මොකද එයා ප්‍රසිද්ධ කරනවා හැන්දෑවේ 12න් පස්සේ කෑවට ඒකේ භාවනාවට කිසි බාධාවක් නැහැ. මම කරලා පෙන්නන්නම්කෝ. ඒ මුදල්ලාල බවයි කියලා මොකක්වත් භාවනාවට කිසි බාධාවක් නැහැ. මට කරදැයි. ඔය සිල්පද රැතුනට කරදැයි. අයියෝ. අපි එහෙමද කියලා වටන් ගන්නවා. අන්තිම සිල්පදේ කීලිවල එමීට හිට පොඩි වයින් ගිහලා බරපතලෙකුත් කැඩිලා අරක අයින් කරපු දාසේ පෝරකේ ලෑල්ල ගත්තා වගේ දබස්තරක්. එදාට කොක්කේ. එතකොටයි තේරෙන්නේ මේ වටේ ඉන්න කට්ටිය ස්තෝත්‍ර කිව්වට ඒ මිනිසුත් බලන්නේ කාගේ හරි දිගුරවත් සවුලපත් විතර ඉරුටුපත්තු කරගන්න. ඒ මොකද හේතුව නිවන සඳහා නෙමෙයි භාවනා කරන්නේ. මේ මේ මේ ලෝකේ කියන සරුව පිටලකට ආශ්‍රය නම් කරන්න එපා. එහෙම මිනිස්සේ ගිය පාරක යන්න එපා. මේ හිතන්න එපා මේ බුද්ධ ධර්ම විතරයි දෙල්ලම දෙන කියලා හැම ආගමෙම තියෙනවා. ඔය දිනුන හැම රටකම පිස්සු කියලා කියනවා. හැම රටකම ඔතන පිස්සු කියනවා. ඒ නිසා ඉතාම පරිසංයම මම කාපි ලොකු ස්වාමීන් වහන්සේට ගරු කරන්නේ උන්වහන්සේ ඔක්කොම අත්දකලා කවදාකවත් නොමකට යන්න කියලාත් නැහැ. මෙතන නොමක තියෙනවා කියලා ඉර ඇඳලා පෙන්නලා තියෙනවා. හැබැයි මම දන්නවා පැහැදිලිවම අපේ තේරවාදී අටුවාවලින් නෙවෙයි අරගෙන තියෙන්නේ අත්දැකීමටත් ඔච්චර ලස්සන පෙළ ගහන්න පැහැදිලිවම මේ සංස්කෘත ස්ලෝ මේ මේ බේස් එකේ වෙන්න ඇති අරගෙන තියෙන කියලා මට හිතෙනවා. හැබැයි ඒක මේ අපිට නිකන් බලනකොට පේන්නේ හෙරටික් වගේ කියන්නේ. අපේ පොත්වල නැති දේවල් කතා කරනවා. හැබැයි බෑ කියන්න නෑ කියන්න බෑ. මොකද ලෝකේ ඒ තරම්ම කඩාන වැටෙන පේන්න තියෙනවා. කෙලි කෙලින කට්ටිය හස්කුරු වගේ යන උඩ ගිල ඩෝන් ගියාට පස්සේ ඉවර තමයි. ඒ උඩ යන්නෙම ඩෝන් ගන්න තමයි. නැත්තම් යන්න දෙයක් නැහැ. අර හම් වෙන හැම දෙයකදීම සර්වචන්නාංශිකේ බුද්ධ පූජාව තියලා කටයුතු කරනවා නම් උපවහන්සේ තමයි මේක දන්නේ. මම කරන්නේ මේ සතියෙන් ඉන්න එකයි මූල කර්මස්ථානේ විතරයි. මොකා හරින් එහාට ගියා නේද? මම මේ අභිඥා නැහැ කියන හදන නෙවෙයි. මම මේ අවිල්ලෙලා නැත්තම් සර්වචන්නාංශයට ඒ විශේෂ ඥාන තිබුණා කියන එක නෙවෙයි. අපේ ලොකු සංස් කිව්වා පුළුවන් තරම් අව탁සේරු කරාට මොකුත් වෙන්නේ නැහැ. අදි탁සේරු කරොත් මයි ළඟට ආයෙන්න එපා. පුළුවන් තරම් අව탁සිර කරන්න ඕවා ගණන් ගන්න එපා. එතකොට අපිට ගමන යන්න පුළුවන්. අවදි තක්සිරට යන එක තමයි ලෝකයා කරන්නේ. ගියොත් අර ඇඟිලි තරම රිජිමෙන්ට් කියලා කියන නැත්තම් හොපුරනවනේ. පිපුරුවාට පස්සේ අල්ලිම ගතයි. ඒක සාසනයට හරීම පිළිලයක්. ඒ මනුස්සයාගේ චරිතය විතරක් නෙමෙයි. ඒකයි අද වෙලා තියෙන හරියට මිනිස්සු භාවනා කරනවා. හරියට භාවනා කරනවා. ඒ භාවනා කරන මාසේ කතා දිහා බලනකොට ඒ වෙලාවේදී මොන භාෂාවෙන් කතා කරනද නැහැ කන්න හරහා දෙකක් ගහන්නයි තියෙන්නේ. මොකටද මිනිස්සු මේ භාවනා කරන්න මේ මැජික් වලටද? නැතුව වැඩක් නැහැ මේ ගමනේ පොඩ්ඩක් ඒවා තියෙන්න ඕනේ කියනවා. ආ තීවි පොඩ්ඩක් ගහගත්තොත් ඇති. ලුණු මිරිස් වගේ. පොඩ්ඩක් ගහගත්තොත් ඇති. හොඳට බලහින්ද ඕන මැජික් කරන එක නැතිව ටිකක් කාලයක් පණ්ඩිසාස කියන්නේ පිදුරු ගින්දර වගේ කියලා. බුදුන් පණ්ඩිසානස පිදුරු දාප හොස් ගාලා ගිනි ගන්නවනේ. හැබැයි නිවුණනේ. අය මොනෙවත් පත්තු කරන්නේ නැහැ. එනිසා මේ වෙලාවේදී එන ඇහෙන ශබ්ද රූප ගන්ධ හැම එකක්ම මේ සිටියන් ගත වෙලා තියෙනවා. ඒ සිටියන් ගත වෙලා තියෙනවා හැම එකේම භයානකයි. භයානක හේතුව මොකද? මගදී අවර මොන දේ හරි අල්ලනවා. ඒකට වෙන්නේ මොකද්ද ඉස්සල්ලාම නිවන නැති වෙන්නේ. මූල කර්මත්ත නැති වෙනවා සතිය නැති වෙනවා මොකක්වත් නැහැ. අර පරණ පුරෝවිලා අඬන අර ගස් කපන මිනිහාගේ යකඩ පුරෝට අඬන එකයි තියෙන්නේ. මගේ මූල කර්මත්ත නැහැ. මට තිබිච්චාය මගේ සතිය තිබිච්චාය කියලා මොකක්වත් දෙන්නේ මම ওই ඇවිදිනකොට හම්බෙන හැම කෙනෙක් දකිනවා මට ඇවිල්ලා හැම කෙනාම පෙන්නනා මෙහෙම අපේ ගුරුනාන්සේ මෙහෙමයි ඒ කට්ටියට මේ මේ මැජික් තියෙනවා බොහොම හොඳයි. ඔහෙත හොඳ නම් එයත් අන්ටි ඉඩ අරන එයත් අන්ගේ හීනේ දකින්ද මට ලොකු සංසය මතක් වෙන වෙලාවේදී මොන තරම් ගැළවිලාද ගැළවිලා තියෙන්නේ. මේ පන්දි සංසෙත් වගේ බුදුමේ ඒ මොනම දෙයකට පලාතර එනකොට කරප්පක්. දානවා මූණක් මොනවා කරන්නේ නැහැ. ඉතින් ආයේ උඹට පටන් අරගත්තද මගුලක් කියන එක අහන්න නැතුව කරනවා. විපස්සනා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. මම කියන්නේ ඒ කියන්නේ පොඩි බැටරියක් වගේ නෙවෙයි 230 වගේ නෙවෙයි 33000 නෙවෙයි මේක. 33000 කියලා 66000ට යන්න හදනවා නම් මේ මధుරියා ගෙදර ඉඳලා එනකොට කියනවා ගෑණිට චතර ගාල සද්දයක් ආවොත් රැට කැම තියන්න එපයි කියලා. වයිෆ්ට කියලා ඉන්නේ මදුරුවා ගෙදරින් එනකොට. ඒක තමයි විපස්සනා කරලා යනකොට යන්න නම් ඉහළ පන්දමට යනකොට මේ කට්ටියට කියලා යන්න ඕනේ. පමා වුණොත් එහෙම රැයට කන්න ඉන්න ඔයගොල්ලෝ කාලා පුතිය ගන්නයි කියලා. මට රැයට කැම තියන්නේ. මොනම ගුලද කාටද අපි වගේ වෙලා තියෙන්නේ. කාටද කියලා යන්න ඕන වෙලා තියෙන්නේ. ඒකටද අපි ආවේ මේක. මේකක්වත් නැහැ. ඉහළට යන්න හතර නම් ආයේ කිසිම මේ බලන්න එපා පිටිපස්සේ පේනවා. පේන එක බලවර කමන්නේ. බලන්න එපා යන්නේ එකයි තියෙන්නේ. මම එකක් මට කියන්නේ ඒ ඒ ඒ දර්ශනේ පහනොත් මුන්නම බාධාවක්වත් ඉන්නේ නැහැ. ওই ලෝකේ කොහාට මොන සිල්ලම් ආවත් එන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ විස කපලා කියලා තියෙනවා. මධ්‍යම ප්‍රතිපදා තෝරන මිනිහට මුඛාට මොකක්වත් කරන්නේ නැහැ. පේනවා ලෝකයට පේනවා ඉහළ පහළ යනවා කියනවා. ඒත් අර නිකන් අභ්‍යවකාශයට ගිය රොකට් එක වගේ හැප්පෙන දෙයක් නැතුව තිබ්බතේ යනවා. හරි එහෙනම් අපි මේ එක්තාවතාචාදී ගාථා සජ්ජහායනා කරලා පේන කාටත් පින්පම්ම වල ඥාතින් සිහිපත් කරලා අපේ අපේ ප්‍රාර්ථනා සිදු කර ගැනීම කටයුත්තට පෙළඹෙමු